දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 177 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ විවාහ වර්ෂයෙන් 2018 මැයි මාසේ 14 වෙනිදා. හොඳයි ශීලමු දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 නව පාරිශුද්ධි පදහානියංගං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වහවනා වැඩමුළුවකට නිවාසික භාවනා වැඩමුළුවකට මුළු ජීවිත කරන කාලය උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන එක බොහොම සාධාරණයි මොකද හැමෝටම එහෙම පූර්ණ කාලීනව නිකන් නේවාසිකව ඒ වගේ භාවනා වැඩ පිළිවෙලට හිත දාන්න ලැබෙන කාලය දුර්ලභ නිසා. ඉතින් ඒක උපරිම කරගෙන යනකොට අපිට සාමූහික වගකීමකුත් තියෙනවා. අපි සමස්තයක් වශයෙන් කණ්ඩායමට ඒකට පුද්ගලික වගකීමකුත් තියෙනවා. ඊ වගකීම් වලට සරුවත්ඥාන්සේ ලස්සන නමක් දීලා තියෙනවා අනුග්‍රහ කියන. අපි මේකට අනුග්‍රහ කරන්න. ඉතින් අනුග්‍රහ කළ යුතු ආකාරය හොඳටම දන්නේ සරුවච්චන් වහන්සේ සාමාන්‍ය පෘථග්ජනියක් වාතේ ඉඳලා සාරාංශකයේ කල්පලක්ෂයක් ඒ පිරුම් පුරලා පිරු පාරමිතා සහිතව ඒකට කැමැති පිරිසක් දැකලා ඒ පිරිසට Taman ආපු පාර මග කෙටියෙන් මතක් කරලා දෙනවා මෙන්න මෙහෙමයි මම මගේ වැඩේට අනුග්‍රහ කරේ මගේ වැඩේට ආධාර කරුණු සපයාගත්තේ මම මෙහෙමයි සප්පාය කරුණු සපයාගත්තේ කියලා ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඇත්තටම. අර සාරා සංකේ කල්පලක්ෂයක් පුරා කරපු දේවල් පිටු කරලා ගොනු කරලා නැවත ඒක දෙන එක ਸਰවචනාංශික යුතුයකමක් නිසා දෙන්න සුදුස්සම ਸਰවචනාංශ නිසා උන්වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේ උත්සාහයක් අරගෙන තිනවා යම් කිසි කෙනෙක්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න චේතෝ විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය ලබනද එයා පස් ආකාරයකින් ඒ යන ගමනට පවන්සලන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ සප්පාය කරනු සලසා දෙන්න ඕනේ ආසන්න කරනු දැනගෙන උදව් උපකාර කරන්න ඕනේ. ඒ අනුව ਸਰවචනසේ කරුණු පහක් සඳහන් කරනවා අනුග්ගයිත සූත්‍රය නිසා එක පංචක නිපාතේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා. මම හැම වැඩමුළුවකම මුල් දවසේ මුල් දේශනාවට ඒකේ පින්ඩාර්ථයක් සංක්ෂිප්තාර්ථයක් ඉදිරිපත් කරනවා. ඉතින් අදත් අපේ වැඩමුළුවක වැඩ ධර්ම දේශනාවලියක මුල්ම අවස්ථාව නිසා මතක් කරනවා. ඒක ඉස්ලාම් සඳහන් කර තියෙන සීල අනුග්‍රහිතේ සීලානුගහිතය කියලා කියන්නේ අපි මේ ශාලාවට ආවිල්ලා ඉන්න ඔක්කොමලා යම් ප්‍රමාණයකට හික්මිච්ච පිරිසක් වෙන්න ඕන නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. ශිෂ්ටාචාර පිරිසක් වෙන්න ඕන. සීතල පිරිසක් වෙන්න ඕන. සිල්වත් පිරිසක් වෙන්න ඕන. ඉතින් එහෙම නැති වුණොත් වල්ලාසෝ ටිකක් බැඳගත්ත කරත්තයක් වගේ එහෙට මෙහෙට අදින්න පටන් ගන්නවා. ඒ නිසා අපි එකඟ වෙන්න ඕනේ. අපි ඔක්කොම සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අපි වග වෙන්න ඕනේ. ඒකට කියනවා සදාචාරාත්මක වගවීම කියලා. ඉතින් අපි මේ නිස්සරණ වණේ අපි එකට උපෝසත අටාංග සීලය පාදස්ත කරගෙන පාදම් කරගෙන තමයි යන්නේ. කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් ඇයි පන්සිල් වලින් කරන්න බැරිද? ඇයි සාමනීර දා සීලය දාන්න නැත්තේ? ඇයි උපසම්පදා සීලය දාන්න නැත්තේ කියලා නමුත් අපි කරගෙන යන සම්පදාය තමයි අපි උපෝසත අටාංග සීලය පාදක කරගෙන යනවා. ඉතින් ඒකයි මම ධර්මදේ සාකච්ඡා වෙලාවේදී ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්නක් තියෙනවා නම් ඒ කරුණාකරලා අහන්න ඇයි සීලයක් අවශ්‍ය කරන්නේ සීලයක් අවශ්‍ය කරන්නේ හරුවචන් ආංශ කියලා තියෙනවා. සීලෙන් අනුග්‍රහ කරන්නයි කියලා. ඒ සීලයත් අදි සීලයක් කරගන්න කියනවා භාවනා කරන වෙලාවට. සාමාන්‍ය සීලේ ඉන්න එකනා අදි සීලයක් කියන්නේ අපි නිතර නිතර රකින්න පංචිල් වෙනකොට අටසිල් සමාදන් වෙච්චා අපි දන්නවා හිත අලුත්. ඇඳුම අලුත්. කෑම අලුත්. ඉන්න තැන අලුත්. මේ නිසා ලොකු සාංශේ ලස්සන වචනක් පාවිච්චි කරනවා හිත අලුත් කරගන්න හේතුවක් තියෙනවා අපිට. දැන් අපි සිල් අරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපේ ඇවතුම් පැවතුම් ඉඳුන් හිටුන් කැම බීම ඔක්කොම වෙනස්. ඉතින් මේක හැම කෙනාම කරදරයක් පරක් අරියාදුවක් කරගන්න නැතුව මේක මං ඉල්ලලා ගත්ත සීලයක් තියෙනවා මම සීලය අනුව පිළිටන්න ඕනේ කියලා කටයුතු කරන්න. ඒකට අපි කියනවා සීලයේ වශයෙන් අනුග්‍රහ කරනවා. ඉතින් මේ වෙනකොට මූල ධර්මානුකූලව අපි දන්නවා මේ කය වචන දෙක හික්මවා ගැනීම තමයි මෙතන තියෙන්නේ. නැත්තම් සමූහයකට යන්න බෑ. සමූහයේ ඉන්න ඕනේ ඒ හික්මීමකට ඉතින් ඒ අතින් අපි සීලය විහිං පටව ගන්න එකක් මිසක් කවුරුත් පටවන එකක් නෙවෙයි. එහෙම වුණොත් ඒක මහා බරක් ඒක මහා අරියාදුවක් වෙනවා. කාටද එහෙම වෙලා තියෙනවා මං කනගාටුවටපත් වෙනවා. ඒක නෙමෙයි සීලෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙක සුතානුග්‍රහිතේ මේ වගේ අපි මේ ගමනේ යනකොට නැවත නැවතත් බුදුබණ අහන්න ඕනේ. අපි බෙහෙත් තුන්න නැවත නැවත කියවන්න ඕනේ. එහෙම නැත්නම් අපි ප්‍රතිවාපයට වැරදි එකක් අරගෙන ඇති. පතාට හිඳින්න නැතුව වෙන දෙයක් කරලා ඇති. එහෙම නැත්නම් අල්ලපගේ දුමනසගේ බෙහෙත් උණ්ඩෝ බීලා වෙන්න ඇති. කර්තකාරයා ගොනාගේ බෙහෙත් බීලා ගොනා කර්තකාරයාගේ බෙහෙත් දුන්න ගමන් ඉතින් කුරේගේ විල වගේ භාගයට කකුල යන්නේ අඩමාණ්ඩ තමයි. දැන් ලංකාවේ බුද්ධ ආගම හැමදැනම මේක තියෙනවා. කාට හරි දීපු බෙහෙත බීලා තව කෙනෙක් ළඟට ගිහිල්ලා කමටහන් සුද්ධ කරනවා. ඉතින් එතකොට මේ මිනිස්සුත් අංජබජල් අහන මිනිස්සුත් අංජබජල් කොහේ යනවද දන්නේ නැහැ. බෙහෙත් ගොඩක් තියෙනවා. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අරෙලා එක්කෙනෙක්ගේ බෙහෙත් ගන්න තව කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් අහන. ප්‍රතිවාපහන. ප්‍රතිවාපහල ගුණ ගන්න ගුණාගුණ සඳහන් කරනවා. ඉතින් අර මනුස්සයත් කැමති මයි ළඟට එනකොට ඒ මනුස්සයත් මොනවා හරි අවුල් පටලවලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අන්ජුමන ඔක්කොමලා ගිහලා බුදුහාමරට චෝදනා කරන බයන්න මේ බුදුහාමර පහලා හරි කරදරයක් අපිට එක එක කමටහන් දීලා තියෙනවා කොයි එකද දන්නේ නැහැ කියලා නෑ එහෙම එකක් නෑ. ඒක හරියටම prescription drugs වගේ හරියටම ලෙඩේ අල්ලගෙන ඒකට දීලා බෙහෙත් කියලා තියේදී පාමසිකාරයා යාළු කරන කොහෙන් හරි බේටියක් ඉල්ලන බිව්වට වෛද්‍ය විද්‍යාව වගේ කියන්න ඕනේ නැහැ. ඒකට හරියට මාත්‍රාවක් තියෙනවා ඒකට ප්‍රමාණයක් තියෙනවා. වරද්දගත්තොත් බේත වසක්. ප්‍රමාණිත පාවිච්චි කළොත් හොඳයි. ඒ වගේ තමයි සුතානුග්‍රහිතේ කියන එක නැවත නැවත හුඟක් දෙන්න ඕනේ. භාවනා කරන්නෙකුට මොකද්ද බුදුරජාණන්සේ කියලා තියෙන්නේ? මොකද්ද මේ ත්‍රිපිටකේ භාවනා කරන්න කියලා තියෙන්නේ කියලා. අපි අනිත් පැති වලින් අහුවට ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේකට අදාළ ටික ඇහෙන්න ඕන. තුන සාකච්ඡානුගායිත භාවනා කරන්නන් අතර සාකච්ඡාව යන්න ඕන. එහෙම නැති වුණොත් අපි ගොළු වෙද්දකපු හීනයක් වගේ භාවනා කරුවට මොකද කියා ගන්න බෑ. ඒ චේතන කාටවත් අනුග්‍රහ කරන්න බෑ. ඒ නිසා මේක හෙලිකිරීමේ විශාල වටිනාකමක් තියෙනවා. හරියට උපදෙස් ලැබුණාද ඒ උපදේශනෝ මානසිකාරයේ මෙහෙවාද මේ වෙනකොට මොනවද දැනුනේ? ඒක කියාගන්න බැන්න නම් භාවනා උපදේශ ලැබුණයින් වැඩකුත් නැහැ, භාවනාක් කෙරුවයින් වැඩකුත් නැහැ. හරියට භාවනා යෙදුවත් වැඩකුත් නැහැ, කෙරුණත් වැඩක් නැහැ. ඒ නිසා මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය අතින් ශ්‍රේෂ්ඨම පුද්ගලයා බුදුආමද. sannivedanaye කියන එක ලෝකේ හරියටම ඍජු කරගත්ත උත්තමයන් වහන්සේ. ඒ නිසා ඒක හෙලි කරන්න බැරි නම් ඉතින් භාවනා කරුවයි කියලා කාටවත් වග වෙන්න බෑ. ඒ නිසා සාකච්ඡානුගතයි තාමත්ම තාක්ෂණික දෙයක්. හරියටම කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියනවා. එහෙම නැතුව ඔය තීනොට කන්න පටන් අරගත්තොත් ඉතින් අනිවාර්යයෙන්ම ඒ අධික පෝෂ්‍ය පදාර්ථ දුනොත් ඊටාම් පොඩි ළමයෙකුට බඩ තාම මෝරලා නැති නිසා දිරවන්නේ නැහැ. ඒ වගේම හොඳටම උපවාස කරපු කෙනෙකුට ගිතෙල් දුන්නොත් මැරෙනවා. එයා පටන් අරගන්න බොහොම වතුරෙන්, තැඹිලි වතුරෙන් ටික ටික ටික ටික අරගෙන තමයි ආහාර වේල බඩ සූදානම් කරගන්න. ඒ වගේ තමයි සාකච්ඡාවේදී තමයි තේරෙන්නේ මේ දීලා තියෙන උපදේශ ඇහිලා තියනවාද? අහපු උපදේශ ක්‍රියාවත් කරලා තියනවාද? ඒ ක්‍රියාවත් කරනකොට වැටහිච්ච දේ පැහැදිලිව කියන්න පුළුවන්. කිව්වොත් වගකීම යන්නේ ගුරුවරයාට. කියා ගන්න බැරි නම් ගෝලයාට ගෝලයා ඉතින් අමාරු දෙයක් කාලා වගේ බඩේ අමාරු වෙලා ඔයේ ලඳු ගානේ ඇවිදී කොල කකා පොතු කකා කැලියට වෙලා ආද්ද භාවනා ලෝකෙදී ආ බලනකොට පේන්නම තියෙන එකයි මොකද්ද කමටහන කොහොමද වැඩිවේ මොකද්ද මට උනේ කියලා ඇහුවොත් ඒක විතරමයි නොකියන්නේ අනික සේරම කියනවා ඉතින් ඒක අපි නැවත නැවත කියලා දෙන්න වගකීම මේ කමටහන් දෙන කෙනා තියාගෙන ආයෙත් ආන්නනෝ කතා කරාට මූලිකම උපදේශය ඇහුවද? එතකොට ඊට පස්සේ මොනවද කෙරුවේ භාවනා ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදිනෙදා වැඩ කරනකොට එතකොට මොකද්ද උනේ දැනුනේ වැටහුනේ තේරුනේ ඉතින් රටේ තියෙන වල්පල් හැලි සේරම කියවන්න පටන් ගන්නවා ඉතිහාසෙ දිගට කියනවා ගිය ආත්මේ භාවනා කරපු ගුරුවරු ගැනයි ගිය ආත්මේ අභිච්ච කමටහන් ගැනයි ඔක්කොම කියවන්න පටන් අර ගන්නවා එතකොට කවදාකවත් නඩුව ඇහෙන්නේ නැහැ ඒසහා සාකච්ඡාවේදී කියන්නේ ඇහුනද කමටහන් ඒක හරියට ඉඳගෙන ඉනකොට මම කොහොමද මානසිකාරය යෙදෙව්වේ මොකද්ද මූල කර්මස්ථානයේ ඒසට මට මොකද්ද වැටුනේ සක්මන් කරනකොට දන්නවද උපදේශක් මම කරනකොට මොකද්ද කරන්න ඕනේ කියලා නැත්තම් අහගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැති බව කියනවනම් හුඟක්ම ලේසි. මොකද අපිට ඒක නැවත නැවත වාදනය කරලා පෙළ දෙන්න පුළුවන්. ඒතර යොදවන්න උත්සාහයක් ගත්තද සාර්ථකද අසාර්ථකද? සාර්ථක වෙච්චල මොනද වැටුනේ? වක්‍රමේ නිසා, මනස්කාරය නිසා මොකද්ද ඇති වෙච්ච වෙනස? එදින්දා ජීවිතේ පොඩ්ඩක් හරි උත්සාහ කරාද සතුටුමත් වෙන්න? කොහොමද දන්නේ එදින්දා ජීවිතේ සතුටුමත් වුණා කියලා? ওই කාරණා තුන ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ දවස් 10 එහෙන ප්‍රමාණවත්. සෑහෙන ප්‍රමාණවත් sannivedanayak සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට සීලමය, සුතමය, සාකච්ඡාමය වශයෙන් අනුග්‍රහය සහිත වුණොත් විතරයි සමත අනුග්‍රහිතයක් අපිට කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් භාවනා කරලා හිත එකලස් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විපස්සනා අනුග්‍රහිතයක් ප්‍රඥාවක් වඩා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් රාත්තල් ගන්න දන්නේ නැත්නම් කාලා තියෙන මොනවද වෙලා තියෙන්නේ කියලා Tamanට හෙලි කර ගන්න බැරි නම් ඉතින් අවුලකට තමයිපත් වෙන්නේ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ කාලේ නාස්ති වෙනවා. ඉතින් ඒ නිසා මේ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳව හැමදාම මතක් කරනවා. මේ මතක් කරනකොට ඒ පහේම මේ සීලමේ වශයෙන්, සුතමේ වශයෙන්, සාකච්ඡාමේ වශයෙන්, සමත වශයෙන්, විපස්සනා වශයෙන් සරුවචනාසිකේ සුවිශේෂත්වයක් තියෙනවා. බුද්ධ ශාසනයෙන් අපිට ගොඩක් සීල් තියෙනවා. ඒවා සීල වෘත ඒ කිසි තැනක ඔය කියන සමාධියට අනුග්‍රහිතයක් වෙන්නේ අද ලංකාවෙත් උංගා කොයිසිල් රකින්න කට්ටිය ඒකෙන් තියෙන සමාධියට අනුග්‍රහය ඒකෙන් සමාධියට තියෙන නතුව නැති භාවය උනන්දු ගැන තැකීමක් නෑ ඔය සිල් රකින්න සිල් රකින්න රකින්න හිත වික්ෂිප්ත වෙනවා සිල් රකින්න රකින්න සැක පහළ වෙනවා සීලේ තියෙන එක අනිත් පැත්තට සීලේ තියෙන්නේ අවිප්පටිසාරත්තායානන්ද කුසලානි සීලානි. හිතේ විපිලිසරකම නැති කරන්නයි සීලේ තියෙන්නේ. අද සිල්ල තුන තියෙන ප්‍රශ්න සිල්වත් නැති අයට ඇත්තෙත් නැහැ. ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ සිල්ල තුන් අතේ. මොකද සීලේ පටලවාගෙන. ඒ වගේම බුදු දේශනාවේ අපි කියනවා නම් ත්‍රිපිටකේ නැත්තම් මේ පාලිය කියලා මේ ලෝකේ තියෙන මොනම සාහිත්‍යයකට සම කරන්න බෑ. බුද්ධ දේශනාව අරගෙන බැලුවොත් ඒකට හොඳ විහිළුවක් තියෙනවා. බුද්ධ දේශනාවෙන් පිට තියෙන හැම පොතක්ම ඒ පොතේ ලියලා තියෙනවා උපුටා ගැනීම තහනම් උපුටා ගත්තොත් චෝදනා කරනවා. බුද්ධ දේශනාවේ කිසිම තැනක නැහැ උපුටා ගන්න එපයි කියලා. ඒක තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම පොත. කිසිම තැනක නැහැ හිමිකම් ඇවිරිලයි කියලා. ඕන කෙනෙකුට හිමි. ඒක බෞද්ධයාට හිමි, එමුදා ලියපෙකනට හිමි, නැත්නම් අච්චු ගහපෙකනට හිමි. එහෙම දාන්න බෑ බුද්ධ දේශනාවයි තරම් ශ්‍රේෂ්ඨයි. මේ ධර්මය වෙන කිසිම තැනක හොයන්න බැරි තරම්. මේ සාකච්ඡානුග්‍රහිතය මේ කරන භාවනා කරලා අනුග්‍රහ කිරීමක් දේවනිකායක කරන්න බෑ. දේවනිකායක සුද්ධ ඇදහිල්ල සුද්ධ ලියවිල්ල එහෙම සාකච්ඡා කරොත් අපාගත වෙනවා. සුද්ධ ලියවිල්ල gediya පිටින් බාර ගන්න එකයි තියෙන්නේ. ආයෙක සාකච්ඡා කරන්න අයිතියක් අපිට දීලා නැහැ. බුදුරජාණන්සේ කොච්චර සරුවච්චද කොච්චර ශ්‍රේෂ්ඨද කොච්චර ලස්සනට මේක දේශනා කරලාද කියලා නම් දැන් කියනවා මං කියන කිසිම දෙයක් සාකච්ඡා කරන්න නැතුව බාර ගන්න එපා. සාකච්ඡා කළා ගැළපෙනවනම් වැටහෙනවනම් ගන්න. නැත්නම් බූරුව පිටේ අකුරු බැඳා වගේ මේක කර තියාන හිටන මොකක්වත් ලැබෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. මංගේ දෙන කිසිම දෙයක් විමසුන් නුවන්ට දාන්න තු ගන්න එපා. සාකච්ඡා කරන්න තු ගන්න එපා. මොකද බුදුරජාසේ දන්නවා මේක දඹ රත්තරන්. පිච්චුවත් ඔකට මොකුත් වෙන්නේ නැහැ. වතුර දෙන්නට මොකුත් වෙන්නේත් නැහැ. අනික් දේව බයයි. අනික්කෝ බය මේක ගින්නට කිට්ටු කරන්න එපා. වතුරට කිට්ටු කරන්න එපා. নানা ආකාර ප්‍රකාර උපදේශපන්තිද මේකේ නැහැ. ඉතින් ඒ ටික තියෙන කෙනෙකුට විතරයි සමතයක් වැඩෙන්නේ. ඒ තියෙන කෙනෙකුට විතරයි ප්‍රඥාවක් වැඩෙන්නේ. දැන් මේ කියන අනුග්‍රහ පහට බොහෝම සමාන්තර එකක් තමයි අපි මේ වැඩමුළුවේ න්‍යාය පත්‍රයට නැත්තම් මේ පටුනට එහෙම නැත්තම් මාත්‍රකාවට ගත්තේ. හැබැයි ඒක සරුවඥ දේශනාවක් නෙවෙයි. මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වචන්නාංශිකේ ප්‍රධානම ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ අපේ කෙරේ අනුකම්පාවෙන් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 1000 2000 3000 4000කට පස්සේ පහළ වෙන විනීය ජනතාව ගැන අනුකම්පාවෙන් උන්වහන්සේ සංග්‍රහයක් කරාය දවස. ධර්ම කරුණු සංග්‍රහ කරා ප්‍රස්ථාරගත කරා වගුගත කරා වගුගත කරලා ඒක බොහෝ කාලයක් විකෘතියටපත් නොවි පැවතීම පිණිස දේශනා කරා ඒක සංග්‍රහ වෙලා තිනවා ධර්ම සංගායනාවේ ධර්ම සංගායට එනකොට සාරිපුත්‍ර සාංශය අපවත් වෙලා නමුත් සාරිපුත්‍ර සාංශය ඇඳපු ඒ සැකිල්ල තමයි ධර්ම සංගායනාවට න්‍යාය පත්‍රය වුණේ ධර්ම සංගායනාව සඳහා ධර්මයේ පෙළ ගැස්වීම සංගීති සූත්‍රයේ සඳහන් වෙලා තිනවා ඒක දීගනිකායේ 31 වෙනි සූත්‍රයේ තියෙනවා සංගීති සූත්‍රයේ කරුණු ව්‍යුහගත කරලා නිවනට යොමු වෙමින් පින සාදලා තියෙන සූත්‍රය කියනවා දසුත්තර සූත්‍රය කියලා අපි මේ උපුටා ගැනීම කෙරුවේ දසුත්තර සූත්‍රේ. දසුත්තරම් පවක්කාමි පත්තුම් නිබ්බාන පත්‍තිය. මම මේ දසුත්තර න්‍යායයට මේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ ඉගෙනගෙන කටපාඩම් කරන්න නෙවෙයි. ඉන්ගේ හාට ගිය නිවනටපත් වීම සඳහා. ඉතින් සා කවුරු හරි මේ සූත්‍රයේ තියෙන කාරණා ටික ඉගෙන ගත්තා නම් ඒ ටිකක් දිග සූත්‍රයක්. නමුත් බුද්ධ දේශනාව පන්සාලිස්සසක් තුළ සරුවච්චන් වහන්සේ දේශනා කරපු සියල්ලම සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අපි ඒ සූත්‍රය එහෙම නැත්නම් ඒ දසුත්තර සූත්‍රේ පමණක් කරගෙන දැන් වැඩමුළු 50කට වැඩි පවත්ලා තියෙනවා. දේශනාවලි 50කට වැඩි කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ එකේ එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත පහේ පොත හයේ පොත හතේ පොත ඉක්මවලා අටේ පොතත් ඉක්මවලා නවයේ පොතේ. ඒ නවයේ පොතේ ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. එකේ අහන්නේ තේ ප්‍රශ්න ටිකමයි දෙකේ අහන්නේ තේ ප්‍රශ්න ටිකමයි එතකොට ඒකේ උත්තර 10ක් තියෙනවා දෙකේ උත්තර 10ක් තියෙනවා තුනේ උත්තර 10ක් තියෙනවා හරිම ලස්සන විදිහට කරුණු එකතු කරලා තියෙනවා ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රබන්ධයක් නෙවෙයි සරුවචනංශ වැඩ ඉන කාලේ කරපු එකක් ඉතින් සරුවචනංශගේ අනුමත වෙලා තියෙනවා ඒකෙන් මේ අහන කතමේ නව ධම්මා භාවේ තබ්බා කතමේ ඒකෝ ධම්මෝ භාවේතබ්බා ද්වේ ධම්මා භාවේතබ්බා තයෝ ධම්මා භාවේතබ්බා කියලා භාවිතා කළ යුතු ධර්ම එක වශයෙන් මොකද්ද දෙක වශයෙන් මොකද්ද කියලා ප්‍රශ්න 10ක් අහන. දැන් මේ නවයේ පොතේ අහන ප්‍රශ්නේ තමයි කතමේ ඒ නව ධම්මා භාවේතබ්බා. මේ ශාසනය මේ වගේ පූර්ණ කාර්යන යෙදිලා නේවාසිකව භාවනා කරන කෙනෙක් වැඩි යුතු ධර්ම නමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනු බල දන්නවද ඒකයි ප්‍රශ්නේ. එතකොට අපි දැනගන්න ඕනේ දැන් මේ සාරිපුත්‍ර සාංශය අපෙන් දැනගන්න අහනවා නෙවෙයි. දැන් අපිට සාරිපුත්‍ර සාංශයේ වැඩි යුතු ධර්මයක් දේශනා කරන්න අපේ හිත යොමු කරවීමක් මේ කරන්නේ. ප්‍රශ්න ඇහිමෙන් කරන්නේ එහෙනම් දැන් ඔබලාට මම කියන්න හදන්නේ වඩාගත යුතු, තනාගත යුතු, දියුණු කළගත යුතු කරුණු නමයක් බුදුරජාන්සේ දේශනා කරලා තියෙනවා. එන්නේ ඒක දන්නවද කියලා ඇහිල්ලෙන් තමයි අවධානය ගන්න. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම නමයටම එක නැත්නම් පොකුරටම එක නමක් දෙනවා නව ආරිසුද්ධි පධානියංගානි නමයක් තියෙනවා පිරිසුදු වීම නමයක් විසුද්ධි නමයක් ඒවා වැඩි යුතු ධර්ම නමයක් විසුද්ධි නැත්නම් පාරිශුද්ධි පධානියංග කියන නම් වලින් තමයි නමයක් සඳහන් කරන්නේ. ඉතින් අපේ පධානියංග පහ සඳහන් වෙන තැන් තියෙනවා. විසුද්ධි හත සඳහන් වෙන තැන් තියෙනවා. එක එක තැන්වල සරුවචනාංශයේ එක එක පුද්ගලයන්ගේ ආධ්‍යාශයනෝ දේශනා කරපුවා. ඉතින් මෙතෙන්දි මතක් කරගන්න ඕනේ ඔය බුද්ධ දේශනාවේ අවුරුදු 10 ගණක් විතර ඇවිල්ලා මේක ඇතුලේ ඇතිවෙච්ච විවිධ නිකාය ભેද ප්‍රශ්නවලදී මේ තේරවාදය කියන රාමුව ලංකාවේදී හැදුනේ. ඒක අනුරාධපුර යුගයේදී හැදුනේ. ඒ වෙනකොට මේක සීමාන්තිකව අතුයිටි බෙදිලා මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද සීමා හොයාගන්න බැරි වුණා. ඒක මහාවිහාරීය ස්වාමීන් වහන්සේලා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ වෙනකොට ඔය මහා යාන විද්වතුන් සෑහෙන පිරිසක් අබේගිරියට සම්බන්ධ වෙලා ජාත්‍යන්තර වශයෙන් සම්මන්ත්‍රණ පවත්වමින් විශාල ආර්ථිකයක් සදාගෙන ඒක ඇතුලේ විවිධ ශිල්ප ඉගෙන ගත්තා. යුද්ධ ශිල්ප, ආයුධ නැටි, රත්නම් භාණ්ඩ නැටි, වෙළඳ ව්‍යාපාර කරන ඔක්කොම ඉගෙන ගත්තා. ඉතින් එතකොට මේ කොතනද බුද්ධ학ම කොතනින් එහාට බුද්ධ학ම නොවෙන්නේ කියන එක හිතාගන්න බැරි වුණා. මොකද ලැජ්ජී සුපේශල භික්ෂුන් වහන්සේලා දැනගත්තා මේ පැවිදි වෙලා බුද්ධ학ම් කියලා මේගොල්ල කරන්නේ මේ රත්තරන් බඩු හදන එක. විවිධ ශිල්ප විවිධ භාෂා විවිධ ශාස්ත්‍ර විවිධ කුසලතා දිනු කරනවා. එතකොට මෙවුව නිබ්බාන ගාමිනීද එහෙම නැත්නම් ඇත්තටම මේ භෞතික ලෝකේ පෘථජ්ජනයන් කරන වැඩද කියලා. අද අද ඒක ඇවිල්ලා තියෙනවා භික්ෂු සමාජය ඇතුළත පැහැදිලිව අදත්. පණ භාවනා කරන්න පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා කොච්චර දුරට ලෞකික දේවල් කරමින් තමන්ට හම්බෙච්ච කාලය ඒ විවේකය ගිහියන්ගේ සුභ සිද්ධිය පිණිස එහෙම නැත්නම් ගන්දරුවන්ට උගන්වන්න පාවිච්චි කරනවාද? ඉතින් ඒකට මිනිස්සු කැමතියි. සංඝයා තමන්ගේ විවේකේ බාධා කරගෙන ඒ වැඩ කරනවට කැමතියි. ඉතින් එතකොට ලැජ්ජී සුපේක්ෂල භික්ෂුන් වහන්සේලාට හිතෙනවා අනේ මේ අලුතෙන් හැදෙන සංඝයා මොකද මේ කරන්නේ? ඒගොල්ලන්ට කියලා දෙන්න එපා මෙතනින් පිටපණින්න එපා මේ රාම ඇතුළේ ඉන්න කියලා. එතකොට කවුද රාමුව හදන්නේ? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නෑ වෙන 80 මා ශ්‍රාවකයන් නෑ සරුවච්චන් වහන්සේ නෑ. ඉතින් එතකොට බුද්ධඝෝසාචාර්යන් වහන්සේට තමයි මේ නිලයේ දුන්නේ. මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ටික තේරවාදේ මේ ටික තේරවාදේ නෙවෙයි කියලා ගොනු කරන්නයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ නව විසුද්ධි නෙවෙයි ගත්තේ සත්ත්ව විසුද්ධි කියන මාතෘකාවට තමයි විසුද්ධි මාර්ගය ලිව්වේ. අද විසුද්ධි මාර්ගය තමයි තේරවාදයේ ප්‍රමාණ ග්‍රන්ථය. විසුද්ධි මාර්ගය කියන එක තේරවාදී විසුද්ධි මාර්ගේ නැති දේවල් විසුද්ධි මාර්ග අර්ථ කතාව තේරවාද අර්ථ කතාවින් එහා තියෙන දේවල් තේරවාද නෙවෙයි කියලා පොත්පත් හදාන්න නැත්තෝ දැනගන්න ඕනේ. ඉන් අපිට ගොඩාක් තියෙනවා ආගම ග්‍රන්ථ බුද්ධ දේශනාව කියලා ඉදිරිපත් කරලා নানা ප්‍රකාර භාවනා කරනවා. ඒව කිරීමෙන් ලෞකික වශයෙන් දිනුවක් ලබනවාද නැත්නම් නිවනක් ලබනවාද ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙනවද ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ වෙනවද කියන එක ඒ කෙනාටම තීන්දුව කරගන්න අමාරුයි. මොකද ජනප්‍රියතාවයට යනවා අන්තිමට කාලේ නාස්තිවීමක් වෙනවා. ඉතින් එතකොට බුද්ධඝෝසාචාර්යන් වහන්සේ විසින් දීපු මේ ප්‍රමාණ ග්‍රන්ථයේ ඇත්තටම නිවනට යොමු කරලා තියෙනවද කියන එකත් වෙනම ප්‍රශ්නයක්. ඒකෙත් තියෙන්නේ පාරමිතා පුරන කතාවක්. ඒ නිසා මේ තේරවාදයේ කියන රාමුව ඇතුලේ අපි කොච්චර දුරට ওই දෙන යොමුව අපි බලාපොරොත්තු වෙන නිවනට යනවද? එහෙම නැත්නම් මේ තේරවාදයක් කියන එක රකින්න බලාපොරොත්තු වෙනවා මිසක්කා අපේ විමුක්තිය ලැබෙන්නේ නැද්ද කියන එක පොදුවේ උත්තරයක් දෙන්න බැරි තරමට අවිලා තියෙනවා. ඒක සඳහා තරම් තියෙන සත්‍ය විසුද්ධි ක්‍රමය. පත විනීත සූත්‍රය. මෙතන තියෙනවා නව පාරිශුද්ධි පධානියංගම් අර සත්ත්ව විසුද්ධිය වලට තව දෙකක් දාලා ක්‍රම 9කට යෝගාවචරේ පසුකලීතු හැතපොන් කණු 9ක් පෙන්නනවා. ඉතින් අපි මේ 9න් 7ක් මේ වෙනකොට පහු කරලා ඉවරයි. අපි අටවෙනි එක ගන්නවා ඒ වැඩි යුතු ධර්ම 9 අටවෙනි එක සඳහන් කරලා තියෙන්නේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි පධානියංගම්. ඉතින් මේක සාමාන්‍ය අපේ භාෂා විවරය ගත්තොත් මාර්ග ඵල ඥානෙ. යම් කිසි කෙනෙක් කොහොමද දැනගන්නේ තමන් මාර්ග ඵලයකටපත් උනාද කියලා. ඒක ආරම්භක යෝගාවචරයේ ඉඳලා මාර්ග ඥානය සම්පූර්ණ කරපු කෙනෙක් ඒක වෙන්කොල්ල හඳුනාගන්නේ කොහොමද? ඒ ඵල ඥානය ලබා ගන්න ඒ කැමැති කෙනා මොන විදියෙන් ධෛර්ය කළ යුතුද? මොන විදිහෙන් උත්සාහ කළ යුතුද? එතකොට ඒක සාක්ෂාත් වුණාද නැද්ද කියන එක කොහොමද වෙන් කළ දැනගන්නේ? එහෙම නැත්නම් අපි ජීවිතේ પરමාර්ථයක් පිළිටව ගන්න අපි ඒකට උත්සාහ කරනවා. දැන් ඒ උත්සාහ තිබ්බ પરමාර්ථේ ලං වුණාද නැද්ද? ඒක තමයි අපි සාමාන්‍ය ජීවිතේ සැලසුම් කරනකොට කරන්නේ. දැන් මේ නිවන ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා ලෝකයා දන්න මේ සැලසුම් ක්‍රමයේ අනුව කොහොමද Taman බලාපොරොත්තු වෙන්නා වූ මේ විමුක්තිය ප්‍රඥා විමුක්තිය විසුද්ධිය Tamanට ලැබුණද නැද්ද මේක හරීම සංක්‍රීර්ණ ප්‍රශ්නයක් උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙතන ඉන්න වැඩිමාල්ලෝ එයත් දන්නවා 1956 ට ඉස්සරලා බුද්ධ ජයන්ති එන්නේ ඉස්සලා කවදාකවත් මේ ජීවිතේදී නිවන් ලබන්න බෑ කියන එක මුළු ලංකාවම පිළිඅරන් තිබ්බා. මුළු ලංකාවම පිළිඅරන් තිබ්බා. දැන් ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයට යමක් කරගන්නවා මිසක්කා මේ බුද්ධ ශාසනය නම් මේ ජීවිතය ඇතුළත නම් නිවන් ලබන්න බෑ කියලා. ඒ නිසා අපි වට්ටාරමට ගිහිල්ලා අන්තිම හිටපු රාතන් වහන්සේ හිටපු තැනට වැඳලා පින් කරගෙන ආවා. ඊට පස්සේ රාතන් වහන්සේලා නැහැ. මුළු ලෝකෙම අන්තිම රාතන් වහන්සේට වැඳපු එකම රට බුද්ධ ආගම තියෙන ලංකාව විතරයි. ඒගොල්ලෝ පිළිගත්තා ඊට පස්සේ ආයෙ නෑ රාතන් වහන්සේලා. දැන් අපිට තියෙන්නේ අර ඉතුරු ටික කරගෙන යන්නේ කියලා. නමුත් ওই 56 ඉඳලා අද මේ වෙනකන් ඇති වෙලා තියෙන අවුරුදු 60 ගානක වෙනසේ අවුරුදු 50ක් ගවේෂණය කරපු සුදු මහත්තයෙක් කරපු පරිශ්‍රණයක් අනුව ලියලා තියෙනවා ඒ තිබුණු බහුමතයේ තියෙන වැරදි මතේ දැන් ආකාර පහකින් පෙන්වලා දෙන්න පුළුවන් ඒක වෙනස් වෙලයි කියලා. එයා ඒකට නම දාලා තියෙන්නේ ලංකාවේ විපස්සනා දියුණුව. පසුගිය අවුරුදු 50යි විපස්සනා දියුණුව. ලකින 56ට ඉස්සෙල්ලා භාවනා කරන එක කෙරෙන්නේ කරන්න පුළුවන් දන් දෙන එකයි සිල් රකින්න එකයි විතරයි. භාවනා කරනවා නම් පැවිදිච්ච ජනමතය අනුව පැවිදි වෙලා අරණ්‍යගත වෙන්න ඕනේ. අරණ්‍යගත කට්ටිය විතරයි භාවනා කරන්නේ අනික් අය දාන සීල දෙක කරගෙන ඉන්නවයි කිය. දෙක අපේ ලොකු සංසේ සාක්ෂි වෙනවා අරණ්‍යගතව පැවිදි වුණා සමති ටිකක් කරගෙන ඉන්න පුළුවන් විපස්සනා කරන්න බෑ. කරනවා නම් සමති ටිකක් කරගෙන ඉන්න පුළුවන් විපස්සනා කරන්න බෑ. ඒක ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා විදසුන් විදර්ශනා පරපර පොතේ. තුන එම භාවනා කරනවා නම් මුළු ත්‍රිපිටකයම කටපාඩම් තියෙන්න ඕනේ. නැති කටියට භාවනා කරන්න බෑ. ඒ දැනුම 100%ක්ම තියෙනවා. හතර සීලය 100%ක්ම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. නැත්තම් භාවනා කරන්න බෑ. කෙරුවත් සමතේ විතරයි. එනිසා විපස්සනා භාවනාවක් කියන එක 56ට ඉස්සරලා පිස්සුවක් ඒ සුද්දා අවුරුදු 50කට පස්සේ 50ම සම්පූර්ණ වුණේ නෑ හැබැයි එයා කියලා තියෙනවා අද වෙනකොට මේ වගේ විශාල පිරිස් භාවනා කරන ඔක්කොම අරණ්‍යගත භික්ෂුන් වහන්සේලාම නෙවෙයි. ඔක්කොම ත්‍රිපිටකයේ 100%ක් දන්න අය නෙවෙයි. ඔක්කොමලා 100%ක් සීලය සම්පූර්ණ වෙච්ච අය නෙවෙයි. ඔක්කොමලා සමතෙන් නතර කරන්න හදනව නෙවෙයි. මේ ඔක්කොමලා ගාව බීජයක් තියෙනවා හිතේ මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන් කියලා. මේක තමයි ලංකාවේ විපස්සනාව අවුරුදු 50ක ඉතිහාසය. ඒකල්ල කියනවා අද වැඩියෙන්ම භාවනා කරන්නේ අරණ්‍යගත භික්ෂුන් වහන්සේලා නෙවෙයි කාන්තාවෝ. කාන්තාවන් අතර කමටහන් දෙන්න පුළුවන් තරම් උසස් මට්ටමකටපත් වෙච්ච කාන්තාවෝත් ඉන්නවා. මේක අවුරුදු 50ක් ඇතුළත ඇතිවෙච්ච සමාජ විප්ලවයක්. අපි මේ ලෝකයට ආවේ ඔන්න ඕක බලන්න. අපි ආවේ මේ අපේ අපච්චිලා අත්තම්මල මුත්තම්මල ගෙබු බයිලා අහලා මැරෙන්න නෙවෙයි. ඒගොල්ලෝ නරකට කිව්වේ නෑ. නමුත් ඒගොල්ලන්ට කිසිම ආත්ම විශ්වාසයක් තිබුණේ නෑ. භාවනාවක් කරලා මේ කියන පඤ්ඤා විසුද්ධි පධානියංගයක් අත්දක ගන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ හිතුවේ ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට ගිහිල්ලා. දැන් තියෙන්නේ ඒකේ ආරම්භක ප්‍රාරම්භක පන්ති මිසක්ක කරගන්න බෑ කියලා. මෙතනත් ඒ මට්ටමේ කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා මන් දන්නේ. මට ඒක අදාළත් නැහැ. නමුත් මම දන්නවා සෑහෙන පිරිසක් ඉන්නවා මේ ජීවිතේදී මේක අත්දකින්න පුළුවන්. අඩු ගානේ ආංශික වශයෙන් අපිට මේකට සාක්ෂි වෙන්න පුළුවන්. තව විශාල පිරිසක් ඉන්නවා දැනටමත් ඒක බුද්ධි විඳින පිරිසක්. මං කියන්නේ නිවන නෙවෙයි මම නිවනට වැටලා පාරට වැටලා ඉන්න බව බුද්ධ විඳින්න පුළුවන්. ඉතින් මේ දේශනාවලියේදී මම අන්න ඒගොල්ලෝ සාක්ෂි කරගෙන ඒගොල්ලෝ ලියන කමඨාන් වාර්තා සාක්ෂි කරගෙන මේ පාර මේ විදියට ගියොත් දැනට මේ මේ ලකුණු ලැබිලා තියෙනවා. මේ මේ ඉස්සරහට යනකොට මේ ලකුණු වල ගොඩාක් සුද්ධියක් ඇති වෙනවා. පිරිසිදු වීමක් ඇති වෙනවා. පිරිසිදු වෙලා වෙලා වෙලා වෙලා ඔය දැනට අපි බුද්ධි විදින එකමයි ඉස්සරහට සුද්ධ වෙන්නේ. වෙනමම මෛත්‍රී බුද්ධ ශාසනයක් එනව නෙවෙයි. ඉන්දියාවේ ගිහිල්ලා ගන්න දෙයක් මේකේ නැහැ. ඒක සඳහා පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා උපසම්පදා වෙන්න ඕන කතාවක් නැහැ. මං කියන්නේ ඒකට විරුද්ධව නෙවෙයි කෙරුවට කමන්නේ. නමුත් ඒ අත්දකින්ද කාටවත් ඒ නීති දාන්න බෑ. මොකද අද වෙනකොට සුදු ඇඳගත්ත කාන්තා පක්ෂය පෙරමුණේ ඉන්නවා. භාවනා කරන පිරිස අතරේ. ඒක විශාල වෙනසක්. ඒ සුද්ධ ලියලා තියෙනවා. ඒ අතරමැද කමටහන් දෙන්න පුළුවන් තරමේ කාන්තාවොත් ඉන්නේ. ඉස්සර මේක අතේ තියාන හිටියේ බොහොම සුළු පිටිසක්. දැන් එහෙම එකක් නැහැ. අන්න ඒ වගේ බලනකොට මේ කියන පඤ්ඤා විසුද්ධි ප්‍රධානී අංගයෙන් කොච්චරක් අපි මේ වෙනකොට බුද්ධි විඳලා තියනවද? ඒක අපි ඒකට අපි අනුග්‍රහ කරන්නේ කොහොමද? එහෙම කරනකොට අපිට මැරෙන්න ඉස්සෙල්ලා මේ ජීවිතේදිම ඔය කියන තැනට ඉබ්බ වණු ගන්න වගේ යන්න පුළුවන්ද කියන එක හේතු ගැනුනොත් මම හිතනවා දේශනාව සාර්ථකයි කියලා. ඉතින් ඒකට ඒ වගේ මේ භාවනා කරන කෙනෙකුට ධෛර්යයක් ඇති කරලා බැරි දෙයක් නෙවෙයි කරන්න පුළුවන් දෙයක් කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියපු පොත්වල මට ගොඩාක්ම උදව් වුණේ සත්‍වවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොත. ඊට පස්සේ මම සන්තෝෂෙට සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොත අච්චු ගහලා දන්න දන්න ඔක්කොටම බෙදලා දුන්නු. ඒ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ සහ සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ පළවෙනි වතාවට ඥානාරාම ස්වාමීන් වහන්සේ ලෝකෙට හෙළි කරා මේක මේ මෛත්‍රී බුද්ධ සාසනය නෙවෙයි මේක මේ ඉන්දියාවේ කියලා ගන්න ඕන එකක් නෙවෙයි මේක මේ අරණ්‍ය භික්ෂුන් වහන්සේලාට විතර බුද්ධියට සින්න වෙලා නැහැ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් ඒ පොත් කියවේ මං ගිහි කාලේ මට පුදුමාකාර සතුටක් ඇති වුණා. මට හැබැයි අදහසක් ආවා ඔය කියන ඥානාරාම සංසය දැන් අපවත් වෙලා ඇති කියලා. එනිසා මම කවදාක හොයන්න හිතුවේ නැහැ. මම හිතුවා මේ පරණ ස්වාමීන් වහන්සේ නමක් ලියපු එක බැලින්නම් gediya pitimma ජීවත් වෙනවා. gediya pitimma ජීවත් වෙනවා දැකපු දවසේ මට ඇති වෙච්ච සතුට මේ විශාල කෝටි දෙකක් පමණ වෙන ජනගහණය තුල දෙකක්ද 20ක්ද මන් දන්නේ. එක මිනිහෙක් අඩුවානේ ඉන්නවා මේ ජීවිතේදී නිවන් දකින්න පුළුවන් කියලා කරනවා විතරක් නෙවෙයි අනුන්ට පොතක් ලියන. මේ 77 ගැන මම මේ කියන්නේ 1977. ඒක කියවනකොට මේ කියන මාතෘකාව මේ කියන මේ පඤ්ඤා විසුද්ධි ප්‍රධානියංග පාරිශුද්ධි ප්‍රධානියංගේ මට අදාළත් නැමෙල තේරෙන්නෙත් නැහැ. මම නිකන් අමු ගිහියා. මට ඇති වෙච්ච සතුට තමයි මේක තාම පණ තියෙනවා අවුරුදු 2500ක් ගියාට සාසනේ පණ තියෙනවා මේ මිනිසෙකුට වැඳහම් මොකක්ද ඇති වැරද්ද ගිහිලා වැඳලා මොනවාක්වත් ඉල්ලන්න ඕනේ මේක රකින්න මිනිස්සු ඉන්නවා කියලා. ඉතින් අපිට පුළුවන් ද මේ වැඩ දවස් 10 ඉවර වෙනකොට අපිට ඒ පැත්තට පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. අපිත් ඒක කරලා තව කෙනෙකුට විශ්වාසයෙන් කියන්නේ මේක මැරිච්ච මලකුණක් නෙවෙයි. මිනියට අත ගහන්න දෙන්න එපා. මේකේ පණ තියෙනවා. මේ කියන පඤ්ඤා විසුද්ධි ප්‍රධානියංගය. පාරිශුද්ධි ප්‍රධානියංගය කියන එක අපි තුල දැනටමත් තියෙනවා. යම් ප්‍රමාණයක. අපි ඒක පදා පොඩ්ඩක් තෙද ගන්නවලා අපි ඉතුරු කරලා මැරෙනවා මේ ලෝකෙට ඉදිරියට එන ජනතාවට මේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෝ සිහිපත් කරනා වගේ ප්‍රමාදයට වැටෙන්න එපා. අප්පමාදෝ අමතපදං. ඒ ප්‍රමාදයට වැටෙන කතා කරන කෙනෙකුට වෛර කරන්නත් එපා කරන දෙයක් කරගන්න හරි. අපි මේ ඉදිලා ඉන්නේ මේ පිලුණු වෙච්ච දෙයකට ආයෝජනය කරන්න නෙවෙයි මේ දුවන බිස්නස් එකක් මේකේ තියෙන. ලාභ ලබන දුවන බිස්නස් එකක් තියෙන්නේ ඒකට උදව් කරන්න. ඒ නිසා මේ මුල පුරන කාරණාව ගැඹුරුයි. සංකීර්ණයි. අපි ඇප වෙන්න වෙනවා. අපි කැප වෙන්න වෙනවා. වෙලා බලන්න ඕනේ මේකට අපි ඇත්තටම බොක්කෙම්ම කරනවද නැත්නම් මේ දවස් 10 භාවනා වැඩමුළුවක් කරුවයි කියලා සාහතිකයක් ගන්න කරන වැඩක්ද කියලා. නැත්නම් අපිත් කරලා තිනවා කියන්නේ අර උපාදිලා ඉස්තුවට තව එකක් දාගන්න හදනවද? එහෙම නැත්නම් ඇත්තටම අපි ජීවිත පරිත්‍යාගයෙන් කරනවාද? ඉතින් එහෙම අපිට හිත හදා ගන්න පුළුවන් නම් අපි මෙතෙක් කර ආපු පාරට කරන ගෞරවයක් වශයෙන් අපි දැනට ලබන යම් කිසි සාන්තියක ප්‍රයෝජනයක් වශයෙන් අපිට තියෙන ගොඩාක් සූත්‍ර සර්වචන්නාංශයේ හෙලි කරපුවා. ඒ සූත්‍ර ජනයට ප්‍රිය වෙන්නේ නැහැ කියලා සර්වචන්නාංශයේ වැඩ ඉන්න කාලෙම කියලා තියෙනවා. නිබ්බාන පටිසංයුත්ත දේශනා තමයි මිනිස්සු ඉස්සල්ලාම අතහැරලා දාන්නේ. ඒ මොකද ඒවා ගැඹුරුයි. ඒ කියන්නේ ඒකේ හිතනවා ඒව කල්පනා කරන්න ගියොත් එහෙම මේ gedara දොරවල් යුතුයකම් වගේ කීම් කරන්න බැරි වෙන නිසා අපි සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් දෙයක් කතා කරලා අර නිබ්බාන පරිසංයුක්ත දේශනා පැත්තකට දානවා. ඉතින් ඒ දේශනා නැවත ජනයාට අහන්න ලබන්න දීලා අර්ථකථන දීමේ කටයුත්තේදී නිසරණවනේ විශාල සේවයක් කළා තියෙනවා. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ නිවන නිවීම දේශනා ටික ඊට කලින් ඥානාරාම ස්වාමීන් වහන්සේ කරපු සත්‍වවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොත ඒ වගේම සමත විදර්ශනා භාවනා මාර්ග පොත ඒ වගේම විදසුන් පරපුර වගේ දේවල් ඉතිහාසගත වැඩ. ඉතින් අපි ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ 177 වෙනි අර මේ වැඩමුළු අද කරන්නේ. ඒ પરම්පරාවේ අපිට යම් ප්‍රමාණයක අත්දැකීම් තියෙනවා. යම් ප්‍රමාණයක ඉතිහාසයක් තියෙනවා. යම් ප්‍රමාණයක පාවිච්චි කරපු භාවිත පිරිසක් ඉන්න. අපිට ඕන කරලා තියෙන්නේ භාවිත වෙච්ච දේවල් තව පොඩ්ඩක් දියුණු කරලා දෙන්න. ඒක හුළු හුළු හුවා දක්වන්න කුළු ගන්නඳ ස්වාමීන් වහන්සේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක වචනෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ Nirodha Satya විස්තර කරන්න දීලා තියෙන අර්ථකතනෙ. යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඔය කියන ලද තණ්හා වීටිසිත දේශනා කරන ලද දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාව. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන වලට කැඩලා තිනවා. ඒ තණ්හාව යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ශේෂ නැතුව කට ප්‍රේම කරන්නේ නැතුව නිරුද්ධ කළා දා. ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ. ඊට පස්සේ දෙන වචන ටික ඡාග පටිනිස්සග්ග මුච්චි අනාලයෝ. මේ වචන හතර තියෙනවා අපිට තේරෙන කොටස. අපි දැනටමත් ඉස්ලා ගත කරන කොටස. මේ ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලෝ කියන්නේ දාණයට කියන වචන හතරක්. අපි දැන් මේ ආහාර දානයක් දුන්නොත් සංඝයා වහන්සේ නමකට නැත්තම් පින්නපාති වැඩෙන සංඝයා වහන්සේ නම නැත්තම් සතෙකුට ඒකට කියන්නේ ඡාග කියලා. පරිත්‍යාග කියන වචනයක් තියෙන අපි ගා ඡාග. පටිනිස්සග්ගෝ කියලා අතහැරලා දාන, දීලා දාන. මුත්‍ති කියලා කියන්නේ මිදෙනවා. අනාලයෝ කියන්නේ ඒකට තියෙන ආලය හැරලනවා. ඉතින් මෙතන ඉන්න ඔක්කොමල මන් දන්නවා පැහැදිලිවම දානයකට අත ගහලා ඇති. Taman හම්බ කරපු සල්ලි වලින් දානයක් දීලා ඇති. ඉතින් එතකොට තමයි තේරෙනවන යමක් දෙනකොට ත්‍යාගයක් දෙනකොට තමයි ඇති වෙන නිර්ාමිෂ සුඛය ඡාග පටිනිසග්ගෝ අතාරේ දීලා දාන තමන් ලබා ගැනීමට කටයුතු කරන ජනතාවක් නේ මෙතන මේ වට වෙලා ඉන්නේ කීයක් හරි හම්බ කරගන්න කොල්ලෙන් හරි මල්ලෙන් හරි කමන්නේ කඩා වඩා ගන්න ජනතාවක් නේ අපි එක්කෙනෙක්වත් ඒකෙන් බේරලා නැහැ නේ එහෙව් එකේ අපි කොච්චර සතුටක් ලබනවාද අවශ්‍ය කෙනෙකුට මොනවා ටිකක් දීලා ඒ මනුස්සයා ඒක පාවිච්චි කරන දකින්නකොට ඡාග පටිනිසග්ග දෙනවා උතාරලා දාන මුත්‍ති මිදෙනවා Tamanට තිබුණු ඒ වස්තුවේ දීලා දානවා මිදෙනවා අනාලය ආලය හැරපනවා ඉතින් ওই පද හතරමයි නිවන කියන්නේ එනිසා යම් කිසි කෙනෙක් දානයක් දීලා මේ ජීවිතේ සතුට වෙලා තියෙනවා නම් ඒ සතුට ඉහළම කෙලවට තමයි නිවන කියන්නේ. එතකොට දෙන්නේ මේ හාමුදුරු කෙනෙකුට දානයක් දෙන එක නෙවෙයි. අපි ළඟ තියෙන උපයෝපාදානා චේතස අදිඨානා බිනිවේසානුසයා කියලා අපි ළඟ තියෙන මනාපමනාව දෙක දීලා දාන්න. වස්තුව කියන්නේ දාන කියලා කියන්නේ දස දාන වස්තු කියන්නේ ඔක්කොම මනාප දේවල්. අන්නපාන ගරම් වත්තම් මාලා ගන්ධ විලේපණම් ආදී වශයෙන් කියන ඔක්කොම අපි ආසදයක්. ඒක අපි තව කෙනෙකුට දෙනවා ඡාග අපි ත්‍යාග කරනවා කියලා කියනවා වචනාර්ථයෙන්. පටිනිස්සග්ග අතාරලා දානවා. මුත්‍ති එයි මිදෙනවා. අනාලයෝ ආලේ හැරපෙනවා. අන්න එදා කවදා හරි මේ ලෝකේ දානයක් දීලා සතුටු වෙච්ච කෙනෙක් නම් එයා ඒ ලබන සතුටට තදංග නිබ්බුති කියලා කියන ඒ වෙලාවේ ආ නිවන් දැකලා ඉන්නේ. ඒ දාන දෙන මොහොතේ ඇතිවෙන සතුටට දාන වස්තු පරිත්‍යාගයෙන් ඇති වෙන සතුට තමයි නිවන කියන්නේ. ඕක පුළුවන් ද හැම වෙලාවෙම තියන්න. ඒ නිසා අපි දැනට මේ නිවන කියලා හඳුන්ලා දෙන්න හදන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය කියලා හඳුන්ලා දෙන්න හදන්නේ. එහෙම නැත්නම් පඤ්ඤා විමුක්ති, පඤ්ඤා විසුද්ධි, පාරිශුද්ධි පධානියංග කියලා කියන්නේ දැනට බුද්ධි විඳපු එකක්. කවුරු හරි හිතනවා නිවන කියන්නේ කහා පාට එකක් දිග ඉනිමගකින් ගිහිලා උඩ ගියාට පස්සේ හම්බෙන එකක් කියලා. එහෙනම් ඉතින් කවදාකවත් හම්බෙන්නේ නිවනට නමක් තමයි ඡාග පරිනිස්සග්ග මුත්‍ති අනලෙන් සාපි කරන හැම වැඩකම නිවන තියෙනවා. ඉන්න හැම කෙනෙක්ම මේ වෙනකොට සන්තෝෂයෙන් කාට හරි යමක් දීපු කෙනෙක් නිවන බුද්ධි විඳලා තියෙනවා. හැබැයි එයා දන්නේ නැත්නම් මේක කියන්නේ නිවන කියලා. ඉතින් එයා හිතනවා දාන දුන්නාට පස්සේ වෙන මොනවාරි හම්බෙනව නිවන කියලා. ඉතින් ඒකට කෑදරකමේ දන් දෙනවා මිසක්කා මේ දන් දෙනකොට ඇති වෙන ඒ දීමේ සතුට කවුරු හරි එක පාවිච්චි කරනවා දකින්නට සතුට නිකන් සාමාන්‍යයෙන් කියනවා අම්මා කෙනෙක් Taman කුළුදලේ වදාගත්ත කොල්ලට පුතාට කිරි ටික දෙනකොට ඒක තනේ උර උරා බොනකොට අම්මට සතුටක් තියෙනවා මේ දරුවා වෙන මොකක්වත් නැහැ උඩ තියෙන්නේ තන කිරි ටික විතරයි ඒක හොඳට බොනවා අනිත් වගේ කාටද බඩගිනි වෙලාවක අපිට හොඳ බත් බත් පිඟානක් දෙන්න පුළුවන් නම් මේ මනුස්සයා ඒකට ඇති කරගන්න ඒ සතුට පිපාස මිනිස්සෙකුට ඇල්වතුරු වීදුරක් දෙනකොට තියෙන සතුට දුකටපත් වෙච්ච මිනිස්සෙකුට සිත සනසහනර වචනයක් කියන සතුට කවුරු හරි ඊළඟට ඉන්න මොන මල දාණයක් හරි ගන්න ඕන් ගණින් කියලා දෙන්න පුළුවන් සතුට ඒකට අපි කියනවා निराமிසයි කියලා. ඒක ලබන්නේ කඩා වඩා ගැනීමෙන් නෙවෙයි. ඒක දෙන්නේ අතහැර දෙවීම. ඒකට කියනවා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියලා. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හාය කියලා මෙතන කියන්නේ අපේ රුචි අරුචිකම් දෙකට. අපේ රුචි අරුචිකම් ටික කාගෑරි සුභ සිද්ධිය පිණිස දීලා දාන්න පුළුවන් නම් අපි අනන්තවත් දීලා තියෙනවා මේ වෙනකොට. අන්න ඒක සමාදන් වෙන්න. ඒක තමයි නිවන කියන්නේ. මත්තරත් බලන්න පුළුවන් තරම් වචනයක් කතා කරනකොට කාගේ හරි සුභ සිද්ධිය පිණිස කතා කරා. එච්චරයි. ඒකට සම්මා වාචා කියලා කියනවා. කරන මොන කර්මාන්තයරි සූරකෑමට යන්න එපා. අනුන් රවටන්න යන්න එපා. ඒ වේග කාට හරි සේවයක් වෙන වැඩක්. එහෙම නැත්නම් සුභ සිද්ධිය කියලා කියන්නේ මොන කර්මාන්ත කෙරුවත් කමක් නැහැ. සූරකෑම කරන්න එපා. වංචාව කරන්න එපා. තව කෙනෙක් යටපත් කිරීම කරන්න එපා. කෙරුවොත් නීච කුලයක උපදින්න වෙනවා. ඒක කියනවා එක්ක බල්ලෙක් වෙනවා එක්ක රීලවෙක් වෙනවා. බල්ලා රීලවයි දෙන්න තමයි පෙන්වන්නේ අතිමානයේ අවමානයට ඇදී. අපි කටයුත්තක් කරනකොට කවුරු හරි තලාගෙන ඔබාගෙන යටපත් කරගෙන යන්න හදන ගතියක් තියෙනවනේ. ඒකෙන් තමයි ඇත්තට අපි වැඩ කරන්න ගැම්ම ගන්නෙ. නමුත් ඒකම අපි අපායට හෙලනවා. සංසාරයට බැඳෙන නිසා කරන කටයුත්තක් කවුරුවත් සූරකෑම සඳහා නෙවෙයි. කවුරුවත් යටපත් කිරීම සඳහා නෙවෙයි. කාටවත් ඉඟි කරන්න නෙවෙයි. කරන දේ කරනවා. ඒකට කියනවා කරන දේ පිළිබඳව කිසියම් අපේක්ෂාවකින් තොරව කරනවා කියලා. ඒක කරන්න අමාරුයි. ඒක කරන්න අමාරුයි. බුදුජානනාංශය සඳහන් කරනවා බණක් කියනකොටවත් ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳ අපේක්ෂාවෙන් බණ කියන්න එපා. බණ කියලා බණ අහන කෙනෙක් නම සාදු කියයි කියලාවත් බලාපොරොත්තු වෙන්න එපයි. එහෙම කියනවා නම් ඒ බණ මොකද්ද අර ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලියෝ නැහැ. අපිත් ඉගෙන ගත්තේ බුදුහාමුදුරන්ගෙන් තවත් ඉගෙන ගන්න කැමති කෙනෙකුට දෙනවා මිස ධර්ම දාණය කියන උසස්ම දාණයවත් කවදාවත් අපේක්ෂා කරන්න එපා මේ දින දෝත් පුතුන් උඩ තියාගෙන සාදු සාදු කියලා අහන්න ඕනේ. මෙයාට මෙහෙම මේ වෙන අපේක්ෂාවක් තියාගන්න එපා. අපිට දෙන දේ කරන්න පුළුවන් ද කරන කර්මාන්තේ කිසි විදියකට සූරාගෑමක් වෙන්න දෙන්න එපා. කිසි විදියකට තමයි යටපත් කරගෙන යන වැඩක් වෙන්න දෙන්න එපා. කිසි විදියකට අන්සතු වස්තුවක් වංචා කරන වැඩක් කරන්න බෑ. ඇත්තටම කියනවා අද ලෝකේ ජීවත් වෙන්නම බෑ. හැම රස්සාවක්ම සූරාකෑමක්. කවුරු හරි ඉන්නවා අත උසලා කියන බෑන සූරා කෑමක් නොවන රස්සාවක් තියෙනවා. හැම වෙලාවෙම තව එකෙක් යටපත් කරන්න හදාන. මුළු අධ්‍යාපන ක්‍රමයේම ඉච්චරයි. තව එකෙක් තලාව බාගෙන ඉදිරියට යන්න ආදරනවා. කිව්වොත් බරුවක් කෙරුවොත් හොරකමක්. ඒක තමයි අද සිස්ට ලෝකේ. ඉතින් හෙව් එක කාට හරි පුළුවන් ද දවසර චිත්තක්ෂණ කීපයක්වත් අනේ කාටවත් බලපෑමක් කරන්නේ නැවන්. කවුරුත් සූරා කන්නේත් නැහැ. යටපත් කරන්නේ නැහැ. ඒකට තියෙන එකයි කරන්න තියෙන මොනවත් නොකර හිටපල්ලා. ඒ වෙලාවේ විතරයි ඕක දිද්ද වෙන්නේ. කරන හැම දෙයකින්ම කවුරු හරි යටපත් වීමක් කරනවා. කරන හැම දෙයකින්ම කවුරු හරි සූරකෑමක් කරනවා. කරන හැම දෙෙම ගතකෑමක් වෙනවා. දේශනාවල ඉවර වෙනකොට අපිට තේරෙන්නේ කොයි වෙලාවක හරි අතප් පිට අතත් තියාගෙන ඇස් දෙක වහගෙන මොනවත් කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න චිත්තක්ෂණයක් අපිට හම්බ වෙනවානේ. නිකන් ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න ඔච්චරයි සම්මා කම්මන්තේ කියලා කියන්නේ. එල මොනවක්වත් කරන්නේ ආන්න ඒකට සතුටු වෙන්න පුළුවන්ද? ආන්න ඒක තමයි මේ දවස් 10 බලාපොරොත්තු වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්ද? ආන්න ඒක තව ටිකක් වැඩි කර ගන්න පුළුවන්ද? ආන්න ඒක පිළිබඳ ආඩම්බර වෙන්නේ නැතුව හිමීට මේ ගමන යන්න පුළුවන්ද? ඊට පස්සේ සම්මා ආජීවේ. බඩ රස්සාව කාටවත් බරක් වෙන්න කරන්න එපා. උපන්නාට මේ ලෝ වැනෙනවා විනා කියලා ඛණ්ඩ ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න ඕන නිසා මොනවාරි පොඩ්ඩක් කාලා බණ භාවනාවක් කරන්න. එතකොට අපෙන් ওই ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝ කියලා අපිව දානයක් දෙන එක එක එක දාන මට්ටම් තියෙනවනේ. ආමිෂ දාන ඊට පස්සේ ශ්‍රම දාන ඊට පස්සේ ධර්ම දාන ඒ එකින් එකට එකින් එකට ඉදිරියට යන්න අවස්ථාව ලැබෙයි හොඳ ගරු සරු කුසල් කරන්න පුළුවන් දාන ඒ ටික තමයි සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාමුදුරෝ නම් කරලා තියෙන්නේ දානයමයි සීලය කියන්නේ දාන සීල දෙකේම දීම දැමීමයි සමාධිය කියන්නේ ඊට පස්සේ ප්‍රඥාව දානේදී අපි දස දාන වස්තුව දීලා දානවා දසදාන වස්තුවට මනාපමනාප අතාරිනු. සීලෙදී අභය දීමෙන් Taman අභය ලබනවා. සත්ත්ව මෙරීමේදී සත්ත්ව ඝාතනයේදී අභය දාණය දෙනවා. හොරකම් නොකර සිටීමට සරුවචනාංශී තින අභය දාණය කියලා. කාමීත්‍යාචාරය නොකර සිටීම අභය දානයක්. බරු කේලං ඉස්සචන පරිසවචන නොකිය සිටීම අභය දානයක්. අග්ග දාන මහා දානං ආරියස්ස විනයේ යදිදං පාණාති පාතා පේරමණී සතෙක් නොමර සිටීමෙන් මිනිස්සුයකට හම්බෙන කුසල් ප්‍රමාණය එක චිත්තක්ෂණයක්. හිතට දැක දැක දන දන මගේ මේ පින් කරපු අද්දකෙන් මම කවදාකවත් මේ සතෙක් මරන්නේ නැහැ කියලා කරනවා නම් ඒක අග්ග දාන මහා දානං අරියස්ස විනයේ. ආර්ය විනයේ අග්‍රම දානේ මහා දානේ ඒකට කියනවා අභය දානේ කියලා. ඉති උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට කොච්චර චිත්තක්ෂණ ගාණක් හම්බ වෙනවද? දැක දැක දන දන සතුන් නොමර ඉඳලා සමාදම් වෙන්නේ. සතුටු වෙන්නේ ඒක. මමත් සතෙක් මට කවුරුහට ඇවිල්ලා එක සැරේ පොල්ලෙන් ගහලා මරලා දැමුත් මං කැමති නෑ. මට පුළුවන් සත්තු මරන්න නමුත් මරන්නේ ඇයි ඒ? දාන වලින් ඉහළම දාන නිසා. එතකොට ඒ හරහා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝ සිද්ධ වෙනවා. ඒකම කවුරු හරි හම්බ කරගත්ත දෙයක් හොරකම් කරන්න ගියාම ඒ වංශයට පුදුමාකාර බයක් තියෙනවා. ඔය බය මතනේ මේ ඉන්ෂුරන්ස් කම්පැනි කියලා જાතියක් හැදිලා තියෙන්නේ. සම්පූර්ණ අනුට බය ඇති කරලා බය නැති වෙන්න නම් ඉන්ෂුරන්ස් අපිට පොඩි ප්‍රීමියම් එකක් දෙන්න. අපි ඕගොල්ලන් බඩු වලට වාගේ කරනවා. ඔය ඉන්ෂුරන්ස් කම්පැනි වලින්මයි හොරකම් කරන්නේ. ලෝකේ තියෙන විශාලම හොරකම් කරන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි වල. ඒගොල්ලෝ ගාවට ඒ නෙට්වර්ක් එක තියෙනවා. තීලිවරලා කියන ඕම් බලමු විශාල සංවිධානයේ බඩු හොරකම් කරනවා සෙල්ලන්නේ නැහැ. ඉන්ෂුරන්ස් අරගන්න ඒකෙල්ලෝ උන් උම්ම හොරකම් කරනවා. ඉන්ෂුරන්ස් කම්පැනි වැඩ කරන්නේ නැති ඇත්තෝ ඇති ඇති ඇත්තෝ ඇති මේක දන්නව ඇති ඒගොල්ලෝ දත්තන්සන් කියවන්න පොඩ්ඩක් විවස්ථාව මොකද්ද මේ ඉන්ෂුර් කරන්න හදන්නේ කියලා. බුදුහාමරෝ කියනවා මෙන් අනිච්චන් දුක්ඛං අනත්තං කියලා මොන බම්බු ඉන්ෂුරන්ස් මේ සංසාර. අද හල්ලි ගම්බ කරන වෙනම කම්පැනියක් ඇත්තෙම නැහැ ඉන්ෂුරන්ස් කම්පැනි විතර. මොකද මිනිස්සු බය. පුදුමාකාර බය මේ ඉන්ෂුරන්ස් කාර්ය ගියාම හරියයි කියලා. නෑ. හොරකම් කරන්න දීලා බය වෙන්න දෙයක් නෑ. දැන් අපි පාත්‍රයන් එළියට බැසර පස්සේ ඔය කවුරු හරි දාන ටිකක් බෙදනවනේ. ඕකට කවුද ඉන්ෂුරන්ස් දෙන්නේ? ඕකට කවුද හෙල්ත් සර්ටිෆිකේට් එකක් දෙන්නේ? මොකක්වත් නැහැ. දෙන දේ කාලා වළඳන්න කිසිම ප්‍රශ්නයක් නැතුව తీරෝන. ඕගොල්ලොත් ඇටි අරන් පොලිමි කියලා යටදී කන්නේ ඔය. ෆුඩ් සයන්ස් බලනවාද? සර්ටිෆිකේට් කරනවාද මේ විස බීජ නැහැ කියලා? ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවද නෑ මොන ජොලියක්ද කියලා බලන්න කවුරු හරි දෙන බට්ටිය නැහිකට ඉංගාගෙන කාන කියලා කාපුවාම ඔයිට වැඩිය හොඳ දෙයක් හම්බ වෙනවද කියලා ඉතින් හොරකම් කරන වැඩේ කොච්චර ලාභද කියලා බලන්න හිඟා කණ එක මේක කවදා ජනතාව තේරුම් ගනිද කියලා හිතා ගන්න බෑ බුද්ධ බුදුරජාණන් වහන්සේ පිටිසිඟා වැඩින අවස්ථාවක් හිටන් පිටිසිඟාවන් කියන හිඟා කනවා කියන එක තමයි වෙන මොකද්ද ඔකේ තියෙන්නේ ලෝකේ ලස්සනම දර්ශනයක් අපි හම්බ කරගෙන කනවා බුදුරජාණන්සේ හිඟා කනවා. අපිට කියන බුද්ධ භෝගේ තියෙනවා පාත්‍රය හොරගනින් වරින් මම පිටිපස්සේ උඹලට කන්නාම. ඕක තමයි හොර කන්න කරන්න තියෙන හොඳම ජොබ් එක. මේක ප්‍රශ්න තියෙන්නේ මේක ප්‍රශ්න තියෙන දන් දෙන්න කැමැති දෙන දානයක් කාලා භාවනා කරන්න එක එකක් කැමති නේ. බුදුආකාර ආසාවක් තියෙනවා දාන භාවනා කරන අයට දන් දෙන්න. පොලිමේ ඉන්නේ පල්ලේ ඔෆිස් එකේ. අනේ සංස අපිටත් දාන දී අපි කියනවා දෙන දානයක් කාලා භාවනා කරපියාවියකෝ ම්ම් ඒක බෑ. ඒක සෞතු ජොබ් එකනේ හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කියන්න පුළුවන් අග්‍ර දානේ මහා දානේ හොරකම් නොකර සිටීම මේ හිඟා කැමැදි විතරයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කාමීත්‍යාචාරය කිරීම. අද පොසත් කියන්නේ කියන්නේ මොකක්ද? හොඳටම පොසත් මිනිස්සු ගෙදරකට ගියොත් ඒ මනසට ඇහැ පිනවන්න ඕන තරම් දේවල් තියෙනවා. කන පිනවන්න දේවල් හම්බ කරලා තියාගෙන. රූප වායිනී, සද්ද වායිනී. ගන්ධ රස පහසට වෙන අහල පහල ගෙවල් හත්. ගම් හතක නැති තරම් ගන්ධ ಜಾති රස ಜಾති ආහාර ಜಾති කියනවා. කාමීත්‍යචාරයට අවශ්‍ය ඔක්කොම තියෙන ඉතින් අපි යාට වඳිනවා. අනේ කවදා අපි එහෙම තත්ත්වයකට යම්දෝ ලබනාත්ම ජීවත් අඩුවානේ අපිට පුළුවන් වුණොත් මේ සත්මාල් ප්‍රාසාදික උඩම තට්ටර වෙලා ඉඳගෙන අර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සහිතව ඉන්න තියෙනවා නම් මොන ක්‍රමයකට හරි කමන්නේ ඒකයි අවශ්‍ය කරන්නේ. ටී හැම එකක්ම කාමීත්‍යජායට බුදුරජාණන්සේ දාලා තියෙනවා අනවශ්‍ය විදිහට රූප බැලීම, අනවශ්‍ය විදිහට සද්ද ඇහිම, ගන්ධ රස පහත උග්‍රම එක තමයි දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන මෛතුන සේවනයේ දීකසින් හමාර කළ යුතුය. නිසා මෙහි ඉඳලා බලන්න ටෙලිවිෂන් නෑ, රේඩියෝ නෑ, පත්තරේ නෑ. ඉතින් ඒ නිසා හරි සෞත්තුයි. නුගදෙරේකට ඒකත් වැඩි අප්සෙට් එකේ තියෙන බුද්ධ පූජාව තියාගන්න නැති නිසා. අයියෝ. රහඳුන් කුරු සෝඳෙන්නේ මල් සෝඳක් නැහැ කැමති කෙනෙක් ඉතින් ওই බුදු ආංගෝ ගාව ගෙනල්ලා මල් තිනවා. මේ බුදුරජාණන් වහන්සේ වැඩි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ මොනවාක්වත් ඔය බලාගෙන ඉන්නවා. ඉතින් කට්ටියට හරි අප්සෙට් අර මේ කාමීත්‍යචාරේ නැතුව වගේම බුද්ධ පූජාව තියලා බෙර ගහලා වටේ ඇවිදින්න නැති වෙච්චාමත් මොකද්ද අප්සෙට් එකක් තියෙන්නේ. ඒ වගේම බොරු කේලම් හිස්සචන පරිසවචන. අද විතර අද අද මේ තොරතුරු තාක්ෂණ තියෙන යුගයේ අද විතර බොරු කියන යුගයක්. කේලම් හිස්සචන පරිසවචන කියන යුගයක් මුළු මානව ඉතිහාසයේ ශිෂ්ටාචාරේ කවදාකවත් තිබිලා නැහැ. ඔන්න තාක්ෂණේ ඕකට තමයි කියන්නේ යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණය සහ ආර්ථික දියුණුව කියලා. ඉතින් මෙහෙව් ලෝකෙක කෙනෙකුට පුළුවන් නම් මෙව්වා පිළිබඳ තියෙන මනාපමනාප දෙක අතහැරලා දාන්න. අපි සීලෙදි කරන්නේ කය වචන දෙක හික්මව ගන්නවා. මේ ලෝකෙ කොච්චර කෑවත්, කොච්චර මේ මිනිස්සු මේක පිටිපස්සේ කෑදරකම ගියත් අපි සමාදාය සික්කති සික්ඛාපදේ ශික්ෂාපදයක් වගේ නෝ නෑ අනවශ්‍ය දේවල් නෑ අපි භාවනාවට අවශ්‍ය කරන මූලික ප්‍රයෝජනෙන් සලකලා ටික අරගෙන අපි සතුටින් ජීවත් වෙනවා. මෙතෙන්දි දෙන්නේ දාන වස්තුව නෙවෙයි අබය. තනි වචනේ. එනිසා සිල්වතර කවදාක බයක් එන්නේ නැහැ. මොකද එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් දෙන දෙන අබේට සමාදන් වෙනවා. මම සතෙක් මැරුවේ නෑ, හොරකම් කෙරුවේ නෑ, බොරුකේ කාම වර්ධ හැසිරුනේ නෑ, බොරුකේ ලං හිස් වචන පරිසවචන නෑ. ඉතින් ඒ නිසා අපි පැයක් වාඩි වෙලා ඉන්නකොට බලන්න කොච්චර පිං සිද්ධ වෙනවද කියලා. ඒ මුළු පැයේම සතුම් මැරෙන්නේ ඒ මුළු පැයේම හොරකමක් වෙන්නේ ඒ මුළු පැයේම කාමීත්‍යචාරයක් වෙන්නේ බොරු කේලම් හිස්සසින පරිසෝජන් කියා වචනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවුද සමාදම් වෙන්නේ බලන්න. පැයක් එක තැනක වාඩි වෙලා ඒ පැය ඇතුළත උත්කෘෂ්ඨ විදිහට සීලය අදි සීලයක් සම්පාදනය වෙනවා. අපි ඒක සමාදම් වෙන්නේ නැත්නම් එතකොට අපිට අර ඒ අබේදීමෙන් බය නොදීමෙන් මේ ඇතිවෙච්ච ඒ ත්‍යාගය පටිනිස්සග්ගය මුත්‍ති අනාලය සමාදන් වුනේ නැත්නම් වැඩක් නැහැ. ඒක කරලා තිනවා කිරණට සමාදන් වෙලා නැහැ. ඉතින් ඒක නම් බලාපොරොත්තු වුණාට මාර්ගඵලයක් ලැබෙයි කියලා ලැබෙන්නේ නැහැ. ඒ අඩු ගානේ රකින්න සීලව සමාදන් වෙන්නේ නැහැ. මම මොකක්වත් නැතුව අත අපිට අතක් තියන ඉඳගෙන හිටියා. පිටර හිටියා නම් මොකද වෙන්නේ ඔය පැයි? මොන සෙල්ලම් ටිකක් යයිද? මේක සමාදන් වෙන්න පුළුවන් නම් දානෙට වැඩිය සීලේදී ඒක ඇඟට හැදෙනවා හැප්පෙනවා තේරෙනවා මම මේ කාලය තුල මේ කයෙන් වචනෙන් තියා වැරදි තියා ක්‍රියාවත් කෙරුවේ නැහැ කොහොමද මම මේක වැඩි කරන්නේ එතකොට අපි සීලෙන් අභය ත්‍යාග දෙනවා මුත්‍ති පටිනිස්සග්ගෝ අනාලයෝ සමාධියට ගියාට පස්සේ නීවරණ පහ ගෙදර හිටියානම් දවස පුරාවට නීවරණ. එක චිත්තක්ෂණයක් නෑ නැතුව. දැන් භාවනා කරනකොට එක චිත්තක්ෂණයක් දන්නවා මං ඉඳගෙන ඉන්නවා. මට හුස්මක් වැටෙනවා. මට හුස්ම හෙලනවා. මම වම තියෙනවා, දකුණ තියෙනවා, පිම්බීම ඇකිලිමිස මේ හැම චිත්තක්ෂණයකම නීවරණ නෑ. ඉතින් ඔය මුසුප් වෙලා වගේ බලන් ඉන්න එකේ තේරුමක් තියෙනවා. ඒක මොකද දන්නවද? මේ නීවරණ නැති උනට තේරෙන්නේ නැහැ නීවරණ නැහැ කියලා ඉතින්. එක චිත්තක්ෂණයක් ආනාපානෙ කෙරුවයි කියලා ඒ ආස්වාසේ හිත තියෙනකොට නීවරණ නැහැ කියන යාට තේරෙන්නේ ඒ චිත්තක්ෂණ හතරක් පහක් ගියාට පස්සේ ගැම්ම කැවුනට පස්සේ තමයි තේරෙන්නේ අනේ හුස්ම හතරක් පහක්ම මං හිතේ හුස්මෙමනේ සතියේනේ මට ඒ වෙලාවේ නීවරණ තිබිලා නැහැ නේ කියලා ඒ කෙනාට තේරෙන්න විශාල සුතමේ ඥානයක් අවශ්‍යයි. විශාල සැදී පැහැදීමක් අවශ්‍යයි. ඒකට ඇර තේරෙනවා මෙන්න මෙච්චර වෙලාවක් මං ඊයේ හුස්ම හතරයි ගත්තේ අද පහක් හයක් ගන්න පුළුවන්. මට ඊයේ පීවර 3 4යි කරන්න පුළුවන් නෑ 7 8ක් කරන්න පුළුවන්. ඒ කාලේ පුරාවට නීවරණ නැහැ. ඉතින් කවුරු හරි කියන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට එහෙම නැත්නම් වර්ධව ගන්න පුළුවන්. අපි නීවරණට ආස කරන්නේ නැහැ කියලා. නෑ නීවරණ හදන එකම තමයි ගෘහ ජීවිතේ කියන්නේම වක් කරනවා නීවරණ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමීත්‍යාචාරය, කාමච්ඡන්ද, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ. එක චිත්තක්ෂණයක්වත් නැහැ. ඒක නැති එකක්. ඉතින් අපි මෙහි ඉන්නට වැඩි ආසයින් එක දෙටලා ඉන්නනේ. මේ වෙලාව හිටියනම් ටෙලිවිෂන් එකක් බලාගෙන කරට අත දාගෙන කුෂන් එක හොඳට දිග ඇරලා දැන් මේ පස රිදෙන වෙලාවක් නේ දැන් තියෙන්නේ දැන් මෙච්චර හිටියා තාම බඩ ඉවර කරන්නෙත් නෑ මල හොන්තුව ගෙදර යන්නත් නෑ පසපච්චා වේදනාව කියන එක හොඳට තේරෙනවා දැන් ඉතින් ඉවර වෙන්නෙත් නෑ මේක ඊට වැඩිය කොච්චර හොඳද ගෙදර හිටියනම් අර මුණුපුරාලා වට කරගෙන තේ එකක් බිබී කොච්චර ජොලිය ඉඳ තිබ්බද ඒක නිසා අපි මේකට වැඩිය කොච්චර කැමැතිද මේ අරණ්‍ය වාසයට වැඩිය කොච්චර ගෘහ වාසයට කැමැතිද ඒක අපේ මානව අයිතිවාසිකමක් කරගෙන අපි ඉන්නේ මම කැමැති මගේ විමානේ ජීවත් මම හදාගත්ත මගේ මේ ස්ථානේ ඉන්න ඉතින් අපිට කියන්න බෑ කාටවත් නෑ නීවරණ වලට මයි කැමැත්තක් නෑ කියලා. පැහැදිලිවම නීවරණ වලට තියෙන කැමැත්ත තමයි අපි මේ ජීවිත ආශාව කියලා කියන්නේ. පුදුමාකාර වර්ධනයක් කරන. ඉතින් අපි පුළුවන් වුණොත් සංසාරේ පුරාවට වඩන ලද මේ මෝහ පටල මේ නීවරණ එක චිත්තක්ෂණයක කඩන්න පුළුවන් මං කැඩුවා කියන සතුට කාට හරි තියෙනවනම් අපි මේ භාවනා කරලා අපිට ලැබිලා තියෙන ප්‍රතිඵල හොඳටම ප්‍රමාණවත්. හිතුවටත් වඩා වෙලා තියෙන එකට සමාදම් වෙන්න දන්නේ මේ නෑ භාවනා කරනකොට උඩ යන්න ඕන. කහා පාට පේන්න ඕන. දිබ්බ චක්ක පහල වෙන්න ඕන. දිබ්බ සෝත පහල වෙන්න ඕන. වතුර ඇවිදින්න පුළුවන් වෙන්න ඕන. පොළොවේ ගිලෙන්න පුළුවන් වෙන්න ඕන. අපි භාවනා කරලා ඉල්ලන දේවල් කවුරු මේ දේවල් අපේ ඔළුවට දැම්මද කියලා බැලුවොත් පැහැදිලිවම පේන අවුරුදු 6 වෙනකම් පොඩි ළමයෙක්ගේ හිතේ ඔය කුණු අරප නැහැ. අවුරුදු 6න් පස්සේ බෞද්ධයන්ට විශේෂ දීපු ඉන්ජෙක්ෂන් එකක් තමයි ඔය. අබෞද්ධයන්ට ඒත් නැහැ. බෞද්ධයන් තියලා තියෙන භාවනා කරුවොත් සමාධිය කියනවා මෙහෙම වෙන්න ඕනේ. අම්මා මුත්ත කාලේවා සමාධිය කියන එක අහලත් නැහැ. ඒ වුණාට සමාධිය වෙන්න මෙහෙමයි කියලා ඒගොල්ලෝ අනික් අයට කියලා දෙනවා. ඒකල හරියක කියලා දුන්නොත් මේ සති හැම සති චිත්තක්ෂණේ සති මාත්‍රාව පුරාවට සමාධියට අවශ්‍ය කරන පසුබිම තියෙන නිසා සතිය වඩන්න කියලා ආයජ්ජෝ. ඒක හරියන්නේ අපිට සමාධි කෙලින්ම පැකට් එකක් ගන්න පුළුවන් කොයි සුපර් මාකට් එකේද කෙලින්ම ගිහිල්ලා ඕනේ ගානක් දෙන්න ලෑස්ති. නෑ මේක තියෙන්නේ Tamangeම සතිය හරහා කිව්වොත් එහෙම එහෙනම් මේිට වැඩිය ලේසි වෙන්න ඉඩ තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය. එහෙම නැත්නම් ඉන්දියාවට ගියා නම් සමහරට ලේසි වෙන්න ඉඩ තියෙනවා. මෙන්න අපිට හම්බෙලා තියෙන දේශාමේ නීවරණ වලට තියෙන ආශාව නීවරණ තියෙද්දිම දැනගත්ත දවසේ මට දැන් තියෙන කාමච්ඡන්දේ මට දැන් තියෙන ව්‍යාපාදේ කියලා අන්න එදාට තේරෙයි අපි මේකට කොච්චර පෝර දානවද කොච්චර ආහාර දෙනවද කියලා. බුදුරජාන්සේ පැහැදිලිවම සඳහන් කරනවා නීවරණ පහෙන් එකකටවත් ඉන්න බෑ ආහාර නැතුව පෝර නැතුව. අපි මුළු දවස පුරාවට කරන්නේ ඒකට ආහාර දෙන එක සහ පෝර දෙන එක. ඊට පස්සේ ඒක පෙන්ලා දෙන්න බලන්න ඒක නැති චිත්තක්ෂණයක් කරන් දෙන්න. නීවරණත් නැහැ පෝර දාන්නෙත් නැහැ ආහාර නැති හරිම කම්මැලි. පුදුමාකාර නිදිමතක් එන්නේ. එපා වෙනවා අයියෝ. එපාම නැත්තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ඊට වැඩිය හොඳයි අර නීවරණ ටික ටිකක් හරියට නිකන් ඇඹුල් තියල් එක බත් කනවා වගේ අර නීවරණත් එක බත් ටිකක් කන්න තියෙනවා ඔක්කොටම වැඩිය හොඳයි. නිසා මේ වෙනකොට අපි 2018 මේ වෙනකොට මේ නීවරණ කඩන්න පුළුවන් දෙයක් බවත්, తాවකාලිකව අයින් කරන්න පුළුවන් දෙයක් බවත් අඩු ගන්න කුසියම්ම කෙනෙකුටන් තේරෙන වයසක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යාට කිව්වොත් තමයි තියෙන ජීවන රටාව සකස් කරගන්න මේ නීවරණ අඩු தത്വයට පුළුවන් තරම් ගත කරන්න. එතකොට තේරෙයි අපේ නෑයෝ, අපේ යාළුවෝ, අපි හම්බ කරපු දේ, අපි ඉන්න පහසු පරිසරය එක චිත්තක්ෂණයකට අපි ඉඩ දෙන්නේ නෑ. එක චිත්තක්ෂණයකටත් ඉඩ දෙන්නේ අපි මේ අපේ වැඩක් බලාගෙන නීවරණයෙන් තොරව ගත කරා. බුදුජානන්සේ වැඩ ඉන කාලේ මේ ගිය හාමුදුරෝ උපස්ථානට හිටියා. ඉතින් හාමුදුරෝ ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මටත් ඕනේ විවේක ගන්න කියලා භාවනා කරා. මං අද පින්ඩපාත යනකොට ලස්සන අඹවණයක් දැක්කා. නගක් අයිනේ මට බුදුම හිත ඇදලා තියෙනවා මට යන්න දෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ කියනවා පොඩ්ඩක් පමා වෙන්න උපස්ථානට කවුරු හරි ආපු ගමන් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ආම්සෝ දෙවෙනි දවසේ තුින්නපතයිල කියන සාංශ මම ඊයේ තිල්ලුවා. ඔබ හන්තේ මට දුන්නේ මට අදත් හිත බඳිනවා. ඒ ලස්සන අඹ වනේට. මට යන්න දෙන්නේ කියලා. ඉතින් ප්‍රශ්න කිව්වා මම ඊයේ කිව්වේ උපස්ථාන කවුරු හරි එනකන් ඉන්න ඊට පස්සේ ගියාට කමක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි දවසේ ගියාට පස්සේ ඒ තාස ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි. දැන් ඔබ වහන්සේ දැන් මට මේක කරන්න දෙන්නේ නැහැ. මම මහණු ලෙවකට නේ. මට යන්න දෙන්නේ. පාත්‍ර සිවුරු පැත්තක තිබ්බා බුදුහාමර ගියා. දැන් බුදුරජාණන්සේ දෙසරයක් පැලක්වා තුන්වෙනි සැරේ කිව්වා ඉතින් ඔබ Brahmacharya රකින්න කියනවා නම් මම මොනවා කියන්නද කියලා. ඵලයන් කිව්වේ නැහැ. ගිහිල්ලා භාවනා කරගෙන ඉනකොට මේ ශාන්සිට පුදුමාකාර විදියට කාම විතර්කෙ ඉන්න පටන් ගත්තා. කිලෝරක් නැහැ. අන්තිමට මහානකමත් එපා වෙලා ලැජ්ජ හිතිලා සිවුරු අරින්න හිතුණා. කවදාකවත් වෙලා නැහැ ඉතින්. ඊට පස්සේ නෝ කොච්චර කෙරුවක්වත් මේ බුදුහාමුදුරු ගාඩ ගිහිල්ලා කියලා යන්නේ හොඳයි කියලා. එතෙන් තමයි මේ කතාවේ තියෙන ලස්සනම කෑන්නේ. මම දැන් සිවුරු අන්නවා කියලා ගිහිල්ලා කියනවා සාංශර පුදුමාකාර වෙපිලිසර හිතක් ආවා. උකටලි භාවයක්පත් වුණා මොන විදිහෙන්වත් හිත බේරගන්න බෑ. ඒකට බුදුරජාණන්සේ කියනවා ඔය අඹ වනය ඔබ ඊට ඉස්සලා ආත්මයක පෙන්කෙලින්ද හදාපු උයනක්. ඒකයි උඹට ඔය හිත ගිහිල්ලා තියෙන්නේ. ඔය හිත ගිය තැන නිවන නෑ. අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඒ මාලිගාව කියන්නේ නිවන නෙවෙයි. ඒ නිසා අපිට හර්ගියොත් අපි සටන් කරලා මොනවද ලැබුවොත් කක්කවල. ආව හත් අවුරුද්ද පරිවිච කක්කවල. ඉතින් බුදුරජාණන්සේ කොච්චර කිව්වත් පස්තායකේ කෙනකන් හිටපන්. බෑ. මම මේ නිවන් දකින්න ආව ඔබ වහන්සේ නිවන් දැකලානේ. ඔබ වහන්සේ එහෙම කතා කරන කසා ධර්මයට යන්න දෙන්නේ. ඒ නිසා මේ කට්ටියට දැන් යන්න දුන්නොත් කොහේයිද? දැන් ඕනේ ඇතකට යන්න පුළුවන් තටු පහල වෙලා 이르දි බලෙන් යන්න පුළුවන් වුණොත් කොහේයිද? පොතක ලියන්න පුළුවන් වෙයිද? අපිට අපේ අදහස ඉෂ්ට වුණොත් එimhe අපි මොනවද කරන්න කියලා. අපි අපිට විතර අපරාධ කරගන්න, හතුරුකම් කරගන්න, වෛර කරගන්න වෙන જાතියක් නැහැ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ හොරෙක් හොරෙකුට යම්සේ දඬුවම් කරයිද හතුරෙක් හතුරෙකුට යම්සේ දඬුවම් කරද්ද වරදොල පීටව ගත්ත හිත ඒ කෙනාට ඊට වැඩිය දඬුවම් කරනවා ඒ නිසා අපිට හරියේ හැම තැනකදීම කාමයේ තමයි. ඉතින් ඒක අපි අනුන්ටත් කියාපාගෙන නටනවා. ඒ වෙනුවට අපි හිතුවොත් මේ නටන්නේ නීවරණනේ නීවරණේ දිනලා තියෙන්නේ උඹ නිකන් 16ක් විතරනේ කාමරාජිනීගේ කාමරාජ දාන්නේ උඹ බත් බැලයක් විතරයි උඹ කඹරනවා උඹ පොහොර දෙනවා පුළුවන් නම් බලවන් නීවරණ නැති එක චිත්තක්ෂණයක වටනකම් බලන්න දීලා බලන්න ගන්න කැමති නෑ ටිකක් කළා යනකොට එපා වෙනවා පව් කම්මැලි හරිම නීරසයි හරිම ඒකාකාරී මේ ඉඳගෙන ඉන්න එකත් එපා වෙනවා අතක් පිට අතක් තියන් නිකන් ඉන්නවා කිව්වා මේක නේද සාමාන්‍ය සැප ගන්නවා කියලා නේ කියන්නේ මොන සැප ගන්නillද උල උඩ තිබ්බවා. වසන්න බෑ. ඒ ධර්මයටම හිත කැමති නීවර. ඊට පස්සේ එහාටත් ගිහිල්ලා නීවරණ ටිකත් අතහැරලා තමයි මෙතෙක්කල් සංසාරේ පෞරුෂත්වය හරහා මම කියාගෙන තියහන් වගයන් ආඩම්බරයන් ටිකක් තියෙන රුචර්චකන් ටිකක් ඕක දීලා දාන්න කිව්වොත් මැරෙනවා හොඳයි. ප්‍රඥා විමුක්ති කියන්නේ ඒකටයි. අපි දැන් මවා පාණ්ඩ කියා පාණ්ඩ අපි කියලා අගයන් ආඩම්බරයන් ටිකක් තියෙනවා අපිට පෞරුෂත්වයක් කියලා එක රුචර්චකම් කියලා ওই ටිකක් දීලා දාන්න ඕන. ඒක තමයි අවධාන දීම. ඒතකොට දාන දීප එක්කන, අබේ දීප එක්කන, නීවරණ දීප එක්කන ඒ යම් මට්ටමට ලැබලා තියෙන ඒකෙන් ලබන ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ හිතා ගන්න වෙනවා මගේ රුචි අරුචිකක් දීලා දාපු දවසේ මගේ පෞරුෂත්වයක් දීලා දාපු වෙලාවේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන එකක් දීලා දාපු දවසේ අර දානයක් දීප ලැබුණට සාපේක්ෂව අබේ දුන්නකට සාපේක්ෂව නීවරණ ලිදීපයකට සාපේක්ෂව මොන වගේ මට්ටමකට හිතෙයිද කියලා. ඒ තාම ඒ තාම චින්තාමයයි. ඒ තාම චින්තාමය. නමුත් අපි දානේ දීලා යම් ප්‍රමාණයක් අපි නිර්ආමේශ සුඛයක් විඳලා තියෙන නිසා අබේ දීලා පණ තියෙන සතෙක් මරන්නේ නැතුව ඉන්න අවස්ථා දීලා යම් ප්‍රමාණයක් අපි බිඳලා තියෙන නිසා චිත්තක්ෂණ කීපයකට හරි කමන්නේ නීවරණ නැතුව ඉඳලා ගත කරලා තියෙන එක අගේ කරන්න දන්නවනම් එයාට හිතා ගන්න පුළුවන් මගේ පෞරුෂත්වයේ දීපු දවසේ රුචර්ච කණ්ඩික දීපු දවසේ මම බද තියාගෙන හිටපු ආගයන් ආඩම්බරයන් ටික දීලා දාපු දවසේ කොහොම හිටියද කියලා. නිකන් සාමාන්‍යයෙන් අපිට මේ වගේ පිළිසෙට කියන දේ මේ සිංහල බුද්ධ ආගම දීලා දාපු දවසේ කොමිටියේ අපි මේ ඔළුවට දාලා තියෙන මේ අච්චාරුවක් තමයි මේ සිංහල බුද්ධහම කියලා මොකද්ද රකින්න. අපිට පුළුවන් නම් භාවනා කරලා ඒක මට මේ පිටින් පටවප එකක් ඒකත් අතහරින්න කියලා. දැන් මම යම් හේකින් මහාන කෙනෙක් නොවි. මහාන කියන්නේ ඉදිකටු නුල් අරගෙන මහානකම නෙමෙයි පැවිදිද්දෙක් නොවි. මම මේ කිව්වනම් මට හෙට පත්‍රේ කොච්චර බැනලා ලියාවිද? මේ භාවනා කරලා අන්තිමට සිංහල බුද්ධ ධර්මයන් දීලා දාන්න වෙනවා කියලා කිව්වොත් මම බැරි වෙලා හරි මුස්ලිම් මිනිසෙක් වුණා නම් කොච්චර චෝදනා කරාවි මම අබෞද්ධ වින්දලා මේකට ආවා නම් කොච්චර චෝදනා කරද නෑ මම පෙරාපුරතරන් වෙයි ඉපදුනේ බුද්ධ ධර්මයෙන් තමයි කියන්න තියෙන්නේ මෙච්චරයි මේකක් දීලා දාන්න වෙනව නා මේ අපි ගේන අගයන් ආඩම්බරයන් ටිකක් දීලා දාන්න ඕන අන්න ඒකට කියනවා ඔය කියන පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පදහරියන් කිය. ප්‍රඥාවෙන් ඔක අපිට ආගන්තුක දෙයක්. මේ දීලා දාපන්. මාන්නේ උඹලට අයිති නැද්ද දීලා දාපන් කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. අපි දැන් මේක රකින්නේ මේ වරපල තෝ කීකියා පොළු අරගෙන ගහ බැනගෙන යුද්ධ කරගෙන නඩන්නේ මොකද්ද? මේ කවුදෝ අපේ ඔළුවට දාපු අගයන් ආඩම්බර වගේක් අරගෙන රකින් මැරෙන්න හදනවා. ඉතින් ඒ මෝඩකමක් දීලා දාන්න පුළුවන් නම් අපිට අවුරුදු 6කට ඉස්සලා පොඩි ළමෙක් හිටියා වගේ මේ ජීවිතේ ජීවත් කරවන්න පුළුවන්. ඒක මේ 9 වෙනි 8 වෙනි විසුද්ධිය වශයෙන් පෙන්වන්නේ ඊට කලින් පෙන්වන විසුද්ධි රාශියක් කරහනේ. ඒ නිසා ඉදිරි දේශනාවලදීත් මම බලාපොරොත්තු වෙන්නේ අපි යම් වෙලාවක දානයක් දීලා ලැබලා තියෙනවනම් යම් ඒකට කියනවා සමාදන් වීමක් සතුට ප්‍රමෝදයක් අපි යම් වෙලාවක අභයක් දීලා සතුට වෙලා සමාදන් වෙලා තියෙනවනම් යම් චිත්තක්ෂණයක නීවරණෙන්තරව සමාදන් වෙලා තියෙනවනම් ඒ මට්ටම් අනුව හිතා ගන්න අවසානයේ අපි දීලා දාන දේ තමයි මනාපමනාප දෙක. ඒක දීලා දීපු දවසේ ලැබෙන විමුක්තිය ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියන එක තමයි බුදුරජාණන්සේ නිරෝධ සත්‍ය වශයෙන් දේශනා කරා. ඒක අපි යම් ප්‍රමාණයකට කරලා තියෙනවා. එක එක නාගේ ක්‍රියාකාරකම් වල හැටි අපේ පාරමිතා කියලා ඒවට කියනවා. ඉතින් ඒ නිසා එක්කෙනෙකුටවත් මේක ආගන්තුක දෙයක් නෙවෙයි. કૃතිම දෙයක් නෙවෙයි. අපි ලබලා තියෙන දේම අපි ඉස්මතු කරන ඒක තව තනවා වඩා ගැනීමට කියනවා භාවේ තබ්බ ධර්ම කියලා. මේ ආශේවනය කරනව නෙවෙයි හඳුනා ගන්න වෙලාවක් නෙවෙයි මේ අපි අඳුනගෙන තියෙන අපි දන්න දෙයක් මේ කතා කරන්නේ. අපිට තියෙන එක තව පොඩ්ඩක් තනවා වඩාගෙන ඒකට අනුග්‍රහ කරලා ඒකට අවශ්‍ය කරුණු සපයලා දීලා ඒකට සප්පාය කරුණු සපයලා තියෙන පොඩ්ඩක් ඉදිරියට කරන්න ඕනේ. ඒකෙදිත් පොඩි කාරණාවක් බුදුහාමුදුරු සිතන් කරනවා සමග්ගාණං තපෝසුකෝ. අපි මේ භාවනා කරන එකම නඩේට එකම සමගිකමෙන් ඉන්නවනම් මේ වැඩේ ලේසියි. හැබැයි අල්ලපු ගෙදෙක් කරන භාවනා කරන්න මට හරියන්නේ නැහැ. නමුත් භාවනා කර්මාන්තේ කරගෙන යන්න ලේසි. හැබැයි තමන් කරපු ටික තමයි තමන්ට මේ කියන විසුද්ධිය ලැබලා දෙන්නේ. ඒ නිසා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. අපි බලාපොරොත්තු වෙමු ඉස්සරහට අපි අපි දැනටත් ලැබලා තියෙන මේ අත්දැකීම් අනුව අපි කොහොමද මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න කියලා. ඒ නිසා මෙතෙක් කරගෙන ගියේ ආධ්‍යාත්මික කටයුතු වලට තවත් ධෛර්යයක්, ශක්තියක්, බලයක් පිනිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.